ඉතින් ඒ සඳහා අනුග්‍රහ වශයෙන් කියනවා නම් අපි පිරිසක් වශයෙන් එකම ඇවතුම් පැවතුම් ප්‍රදේශයකට යන්න ඕන කම නිසාත් මේ වැඩේට හිත අලුත් කරගන්න ඕන නිසාත් අපි විශේෂ සීලයක පිළිපදිනවා. සීල අනුග්‍රහිතය කියලා කියනවා හිත අලුත් වෙනවා. ඒ අදි සීල ශක්තිය නිසා. ඊට පස්සේ අපි මේ වගේ පිරිස ඔක්කොම සියලු වැඩ බහා තබලා ඒ සඳහාම අප වෙලා කැප වෙලා ධර්ම දේශනාවකට අහනවා. එතකොට අපි ඇහෙන බණක් නැතුව මේක අහන බණක් කරගන්න හදනවා. විවිධ වැඩ කරමින් විවිධ දේවලට හිත යොදලා කටයුතු කරන වෙනුවට අහන්ඳ බණක් අහන්ඳ ඒ සඳහා සැදී පැහැදී සිට ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒතකොට මේ බණ අහන පිරිසගේ තියෙන ලක්ගති ලකුණු පේනවා. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපි ඒ රකින්න සීලය හෝ අහන ලද බන ක්‍රියාවත් කරනකොට එහෙම නැත්නම් සතිමත් වෙනකොට අපි එදිනදා ජීවිතයේදී ලබන්නේ නැති ආකාරයේ විවිධ විසම දේවල් මුණ දෙනවා. අන්නේ මුණ දෙනකොට අපි කොහොමද මේක පිළිවෙල කරගෙන පාරට දාගෙන කරගෙන යන්නේ කියලා අපි සාකච්ඡානුග්‍රහිතකින් කමඨාන් සුද්ධ කිරීමකින් අනුග්‍රහ කරලා සමත භාවනා වාසයේ විපස්සනා භාවනා වාසයේ අපි යෙදෙනවා. ඉතින් මේ ආකාර වලට පවත්වන ඒ අනුග්‍රහ වලින් මේ පැය අපි වෙන් කරගෙන තියෙන්නේ මේ සුත අනුග්‍රහිතය සඳහා. ඒකට බෞසුත භාවය පොතේ දැනුම ආදි වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට අපිට ඇහෙන්න ලැබෙන්නේ අපි දන්න වචන, දන්න ව්‍යාකරණ, දන්න බණ. කෙසේ නමුත් ඒක භාවනා කරනකොට ඇහෙනකොට එතන එතන ආහාර වෙනවා. එතන එතන එතන Tamanට ප්‍රත්‍ය වෙන නිසා කාටත් ඒ සුත අනුගහිත ලැබෙන එක වටින දෙයක් බව සරුවචනංශ මතක් කරලා තියෙනවා. සමහර විටක සරුවචනංශේ පවා සී ගෝලෙන් බාලෙන් ලව්වා බණ ටිකක් කියවගත්ත වෙලාවක් සූත්‍රයක් දේශනා කරගත්ත වෙලාවක් පුරතලයක් දක්වපු අවස්ථාවල් දැක් ගන්න තියෙනවා. ඒවා ශාසනයේ සුවිශේෂ කුරතල්. නමුත් අපිට දැන් ඊට වැඩිය ටිකක් වෙනසක් තියෙනවා. අපි මේ කරන යන වැඩවලට නැවත නැවතත් අවශ්‍ය කරන ආ වූ දැනුම ඒ ගොඩගොවිතැන් කරන මිනිස්සයා ඒ තමන්ගේ එළවලු කොරටුවේ කන් දැත්තේ තියෙන පැලවලට ඉඩෝර කාලවලට අතනින් මෙතනින් වතුර ටිකක් දාලා ඒවට හේ බාන දෙන්නේ නැතුව සරු වගාව පවත්වාගෙන යන්න උත්සාහ කරන වගේ වැඩක් මෙතන කෙරෙන්නේ. ඉතින් ඒ සඳහා අපි සාකච්ඡා කරන කාරණා ගත්තොත් ඒ සාකච්ඡා කරන කාරණා හැම වෙලාවෙම නැත්නම් මේ භාවනා වැඩමුළුවේදී අපි අහන බණවල හැම වෙලාවකම හොඳ පෙන්වනට වැඩිය වඩා හොඳ පෙන්වීමට යොමුවක් ගොනුවක් උපනයනයක් තියෙන්න ඕනේ. ඒක තමයි යෝගාවචර නිතරම අභියෝගයක්පත් වෙනවා හිතට. මේ සාමාන්‍ය බණකදී නම් අපි හොඳ ඉගෙන ගන්නවා. අපි ඒක ක්‍රියාවත් කරනවා. දැන් මෙතනදී හොඳත් වඩා හොඳත් දෙකම පෙන්නනවා. එතකොට මේ යෝගාචර නිතරම ප්‍රතිතද කරගන්නවා. නිතරම ඉදිරිය බලනවා. මම මේ වඩා හොඳ මෙච්චර ලැබිච්ච වෙලාවේදී මගෙන් වෙන්න ඕනේ කාරණා වෙනවද කියලා. එතකොට යෝගාචර නිතරම භාවනායේ ප්‍රගතියක් අභිවෘද්ධියක් ඉදිරියක් බලන්න ඒ ධර්ම යොමු වෙන්න ඕනේ. ඉතින් එවැනි වෙලාවල් වල හොඳ පමනක් තියෙන බණ අහන එක නොකරල යුත්තක් කියලා කියන්නේ. ඒක කෙරුවොත් වෙන්නේ යෝගාවචරය වඩා හොඳ පැත්තක තියදී හොඳට යනවා. ඊට පස්සේ ඒ භාවනා කරන අනිකටත් කරදරයක් වෙනවා. Tamanටත් ඒ පරණ හිතවිලි ගොඩක් ඇවිල්ලා අවුල් වෙනවා. ඒ නිසා මේ වඩා හොඳත් හොඳත් වෙන් කර දඳුනා ගන්නවා කියනකොට ඒක ටිකක් සියුම් කාරණාවක්. ඒක මේ භාවනා ජීවිතය කරන කෙනෙකුට නැත්නම් පූර්ණ කාලිනව ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙකුට මේක නැතිගත් නැති වෙච්ච ගමන් පුස්කන්න ගන්නවා ජීවිතේ. එතනම ටැග් ගහන්න පටන් අර ගන්නවා. නොබෝ කලකින් පිලුණු ගඳ ගහන්න පටන් ගන්නවා. පුස් ගඳ ගහන්න පටන් අර ගන්නවා. ඒ නිසා නිටතරම මේක පෙරලෙන්න ඕනේ. මේක ජල චක්‍රයක් වාගේ සදාචල යන්ත්‍රයක් වාගේ නිටතරම කරකෙන්න ඕනේ. එහෙම කරකුනේ නැත්තම් මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය පවත්න්න බෑ. මේ ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා ඒකත් එක්කම නිතරම යෙදිලා අදට වැඩිය හෙට හෙටට වැඩිය අනිදා ගියේ නැත්තම් මේක ලේසි නෑ නඩත්තු කරනවා කියන එක. ඒ සඳහා වඩා හොඳ හොඳත් එක්ක වඩා හොඳ දක්වන මාත්‍රකාවලට ත්‍රිශික්ෂාව දක්වන ධර්ම කොටාස කියලා කියනවා. විපස්සනාව දක්වන ධර්ම කොටාස කියලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවට ඉදිරිපත් කරගන්නේ හැම වෙලාවෙම පුළු පුළුවන් හැම වෙලාවෙම ඒ ත්‍රිශික්ෂාවම දක්වන ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන තුන් තැනම දක්වන වචන තුන් තැනම දක්වන බණ එහෙම නැත්නම් විපස්සනාවෙන් කුළු ගැන්වෙන කෙලවර වෙන සූත්‍ර. ඉතින් මේ වැඩමුළුවේදීත් අපි කුමන සූත්‍රයක් අරමුණු කරම් දෝ කියලා පැවතිච්ච සාකච්ඡාවේදී මෙන්න මේ මේ ධර්ම කරුණු සාකච්ඡා වුණොත් හොඳයි කියලා එකඟතාවයකට ආවට අහවල් සූත්‍රය අහවල් මාතෘකාව ගන්නවයි කියලා විනිශ්චයක් තිබුණා ඒක අවසානයේ මට තීන්දුණා මොකද්ද කරන්න කියලා. ඉතින් මම විනිශ්චය කරා අපි මේ කරගෙන යන දසුත්තර සූත්‍රයම අරගමු. ඊට පස්සේ අපි කරගෙන ආපු මේ වැඩමුළු මාලාවේ කර නිම කරපු මාත්‍රකාවේ ඉඳලා ඉතිරි මාත්‍රකාට පියවර තබමු අපි ශක්ති ප්‍රමාණේ ඒ සංවිධානයේ විසින් බලාපොරොත්තු වෙන්නා වූ කාරණා අවස්ථා හැටියට ඉදිරිපත් කරගනිමු කියලා. ඉතින් ඒ නිසා මේ වාස්තාවදී මම ප්‍රකාශ කරනවා අපි මේ 114 වෙනි වැඩමුළුවට ඉදිරියට ගන්නේ දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රයේ බොහෝම සූර විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඥාන විභාගයක් එහෙම නැත්නම් ඥානය ගොනු කිරීමක් කරලා තිනවා. ඒ නිසා ඒක ඥානය තවදුරටත් පෙරලා සකස් කරලා ගොනු කරලා ඉදිරිපත් කිරීමක් මේක තමයි මනුස්ස ඉතිහාසයේ ඉස්සල්ලාම මනුස්සයා මේ ඥාන විභාගය කියන එක නැත්නම් ඥාන ප්‍රස්ථාන කියලත් මේකට කියනවා. පළවෙනිම සිද්ධිය සරුවචනාංශයේ උදේ ඉඳලා හැන්ද වෙනකම් රටේ හැමතැනම යමින් හැම කෙනාටම දේශනා කරන ධර්මය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ 1 2 3 4 පිළිවෙලට එහෙම නැත්නම් උන්වහන්සේ හිතාගත්ත ඒක වගුවක ස්වරූපේට ඉදිරිපත් කළ තියෙන ස්වභාවය දකිනකොට තේරෙනවා කවදානම් මේම අමුදරුවන් රකිමින් ගීගවල් වල ඉන්න ඇත්තන්ට මේ වගේ දෙයක් කරන්න හිතෙයිද කිය. ඒ තරම්ම ගම්බීර දෙයක් තේරුම් අරගෙන විතරක් නෙවෙයි ඒක ප්‍රස්ථාර කරන්න. ඒක විභාග කරලා පෙන්වන්න. ඥාන විභාග කරලා පෙන්නන්න ඊට පස්සේ මේ දිසසන බුදු කෙනෙක් ළඟ ඉඳද්දී මේ දෙයක් කරන්න හිතනද ඒක ලෙසෙමෙසේ වැඩක් නෙවෙයි. ඒ මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සංවේග ජනක ආචාර ධර්ම පැත්තෙන් සමාජ ධර්ම පැත්තෙන් බැලුවොත් කියන්න තියෙන්නේ උන්වහන්සේ ਸਰුවචනන්ට කලින් ਸਰුවචන වහන්සේට කලින් පිරුණම් පාන. ඒ වගේම උන්වහන්සේ දන්නවා මෙවුවා ප්‍රස්ථාර කරලා විභාග කරලා ට්‍රංක පෙට්ටියක දාලා ලොක් කරලා තිබ්බේ නැත්නම් අනික් සාසන වල ඉච්ච වැඩේ වෙනවා. එක එකන එක එක දේවල් මේකට එකතු කරනවා. එක එකන එක එක විදිහට මට අර්ථකථන දෙනවා. අර්ථකථන දුන්නාම මේ ධර්ම දේහය සම්පූර්ණ ශරීරේ නැති වුණා නම් ඒවට පසුකාලීන නැත්තු දෙන අර්ථකථන නිසා මූලික ධර්ම කායට ධර්ම කායට හානි සිද්ධ වෙනවා. වලක් ඛණ්ඩම බෑ මේ අනිත්‍ය බලපාන ලෝකේ. ඉතින් උන්වහන්සේ මේක ඉස්තාවරකරනද සරුවචනන්සේ වැඩ ඉන්න වෙලාවෙදීම කරලා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ බුදුහාමරණ බණ කියන්න බෑනේ. මුන් සරුවචනන්සේ ඉන්න වෙලාවේදී සිව්වනක් විසහාපු වෙලාවක කතා කරලිවලා ඉස්සරහට මුලට මෙන්න මේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ ප්‍රශ්නාවත් මෙන්න මේ උත්තරේ දීපන්. කියලා කටට උත්තරේ දීලා මේ දසුත්තර සූත්‍රය දේශනා කරනවා. ඉතින් අපි අද දවසේ මාතුකාවට යන්න ඉස්සෙල්ලා මේ සැකිල්ල ගැන එනතම ඉදිරිපත් කරන න්‍යාය ගැන බැලුවොත් උන්වහන්සේ ප්‍රශ්න 10ක් අහනවා. මේ ප්‍රශ්න 10 අහනවා ඒට මේ ප්‍රශ්න වලට එක ඒකීය විදිහට උත්තර දෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට දෙක ගානේ අහුවොත් උත්තර දෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ තුන ගානේ අහුවොත් උත්තර දෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න 10 10 ගුණයකින් අහනවා. කතමේ ධම්මා බහුකාරා බොහෝ කොට උපකාර කරන එක ධර්මය මොකද්ද? බොහෝ කොට උපකාරන ධර්ම දෙකක් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? තමන්ට බොහෝ උපකාර කරන ධර්ම තුනක් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? තමන්ට බොහෝ කොට උපකාර කරන හතරක් ධර්ම ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? පහක් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? හයක්, හතක්, අටක්, නවයක්, 10ක්. ඉතින් එතකොට කෙනෙකුට තේරෙනවා මේ බහුකාර්ය ධර්ම පිළිබඳ අයන්නේ ඉඳලා අක්කැන්නට යනකම් සම්පූර්ණ කටපාඩම් තියෙන. ඒක පිළිබඳ හොඳ හැසිරවීමක් ඇති. නොදන්න කෙනෙකුට වටහා දීමට තියෙන ක්‍රමය දසුත්තර කියන්නේ 10න් අමහමාර වෙන ක්‍රමය. බහුකාර්ය ධර්මයේ එක බහුකාර්ය ධර්ම දෙක මොකක්ද? දෙකක් බහුකාර්ය ධර්ම ඇහුවොත් මොකක්ද තියෙන්නේ? තුනක්, හතරක්, පහක්, හයක්, හතක්, අටක්, නවයක්, දහයක්. ඊට පස්සේ මේකට කාටවත් වාද කරන්න බැරි වෙන විදිහට ප්‍රශස්තම උත්තරේ දෙන්න මුන්වහන්සේට ඇර ඒ ධර්මසේනාධිපති උත්තමයන් වහන්සේට කාටවත් බෑ. ඊට පස්සේ මේකට බුද්ධජාන් වහන්සේගෙන් විවිචන එල්ල නොවි පවතිනද විදියට කටයුතු කරන්නත් ඕනේ. මොකද එහෙම වුණොත් ඊට පල්ලැයින කිසිම කෙනෙකුට මේක විනිශ්චය කර ගන්න බැරි වෙනවා. ඒ නිසා උන්වහන්සේ දෙන්නේ නැවත සුද්ධ කරන්න ඕනේ නැති වෙන විදියට සියල්ල පෙරලා. ඊට පස්සේ යනවා භාවේතබ්බ එක ධර්මෙ මොකද්ද? භාවේතබ්බ ධර්ම දෙකක් තියෙනවා කියලා කවුරුත් අහුවොත් කොහොමද උත්තර දෙන්නේ? භාවිතා කළ යුතු. භාවේතබ්බ ධර්ම තුනක් තියෙනවා කොහොමද? හතරක්, පහක්, හයක්, හතක්, අටක්, නවයක්, 10ක්. ඒ හැම වෙලාවෙම පේනවා ඔය හැම එකකම ගුණයක් තියෙනවා. ඒ ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමේ මට ප්‍රස්ථාර කරනවා කියලා කියන. මේවට විභාග ඥාන විභාග බෙදා දැක්වීම කියලා කියනවා. ඒක ඔය සාමාන්‍ය කරල් අහුලන જાති මිනිහෙකුට කරන්න බෑ. ඒ ඥානය පිළිබඳ ඒහා සමාන ව්‍යාකරණ දැනගන්න ඕන. මේ පළවෙනි වතාවට මානව ඉතිහාසයේ ඥානයක් ගොනු කරලා ඒක සම්බන්ධව භාෂාවක ව්‍යාකරණ වගේ ඉදිරිපත් කරන අවස්ථාවක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ගේ තිබිච්ච මේ විශාල වැඩපිළිවෙල මේ වගේ පැවැත්මක් සලකලා බලලා ගොනු කරලා ප්‍රස්ථාර කරලා ඉදිරිපත් නොකළා නම් ඒ සඳහා සරුවචනහන්සේට කරන්න වෙලාවක් නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. උන්වහන්සේ මේ ලෝකෙට එන්නේ මේ ව්‍යාකරණ උගන්නන්න නෙවෙයි. නමුත් මේ ගෝලයෝ ඒවට ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. පතාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක පේන්න තියෙනවා Tamanට පුළුවන් වෙලාවේ දන්න ටික ගොනු කරලා ਸਰවචනාසෙ තින්දත් ඉදිරිපත් කරපුවාම විවේචන තියෙනවා නම් ඉදිරිපත් වෙනවා කොච්චර මට්ටමට යනවද කියනවනම් ඒ ධර්ම මේ ඉදිරිපත් කරන මේ දසුත්තර සූත්‍ර අන්තිමට බුද්ධ භාසිතයක් මට්ටමට යනවා බුදුරජාණන් වහන්සේ ඉඳද්දි ඉදිරිපත් කරපු නිසා. ඉතින් මේකෙදී මොන තරම් විවේචන නැත්තම් මොන තරම් දුෂ්කරතා නැත්තම් මේ බුදුහාමරට උඩින් යන්න හදන වැඩක් කියලා කොච්චර චෝදනා එන්න පුළුවන්ද කියන එක කිසිම තැනක ලියවිලා නැහැ. නමුත් සාරිපුත්‍ර සාංශිකයේ තිබෙන වරද පිළිගන්නා ගතිය යටහත් පහත් ගතිය ඒ වගේම මේ කාරණාවක් උග්ඝටිතන් විදියට උඩට නමපු කලයකට දාපු වතුර ටිකක් යම් ආකාරයට කලයේ දරලා සිටනා වගේ දැනගත්ත ගතිය උන්වහන්සේ සෝවාන් වෙච්ච කතාවෙන් පේනවා. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. ඔච්චරයි කිව්වේ. ඒ කියනකොටම දහසක් නයින් කියලා ගත්තේ මේ පද දෙක එළියට ඔබ වහන්සේ බය වෙන්න එපා මේ අංග සම්පූර්ණ ධර්මයක් දේශනා කරගන්න බැරුණයි කියලා දන්න විදිහට කියනවා දහසක් නයින් තේරුම් ගන්නම් කියලා දේශකයන්න් වහන්සේව උනන්දු කරවලා එළියට අරගන්නවා අරගන්නකොටම නිවන් දකින්න. ඒ කියන්නේ සෝවාන් මට්ටමට යනවා. හැබැයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටත් වැඩිය ටිකක්කල් භවනා කරලා අල්ලන ඇල්ලිලක් දඹදිව තලයේ තියෙන සියලුම නාම රූප ධර්ම ඔක්කොම සම්මර්ෂණය කරනවා. එනිසා උන්වහන්සේට අවබෝධය ටිකක් කල් යනවා. ඒ මොකද සාමාන්‍ය මට්ටමේ අවබෝධයක් නෙවෙයි මේ ලබන්නේ. සරුවචනාංශේ සරුවචනාංශේ දසදහසක් සක්වල තියෙන සියලුම නාම රූප ධර්ම සම්මර්ෂණය කරලා තමයි සර්වඥතා ඥානය ප්‍රකාශ කරන්නේ. ඒක ඉතින් පසු කාලීන ආචාර්යවරු තමයි එහෙම කියන්නේ. ඊට පස්සේ සාරිපුත්තු සාන්නාංශ මේ තමන්ගේ කය දැක්කට තමන් ඉන්න ආරණ්‍ය දැක්කට නාම රූප වශයෙන් තමන් ආපු ගම නාම රූප වශයෙන් දැක්කට තමන් ඉන්න නගරය රට මොනවා කෙරුවක්වත් ඉවරගෙන මුළු දඹදිව් තලයේම අතීතාක් ධර්ම නාම රූප වශයෙන් සම්මර්ෂණය කරමින් දිගට දිගට ගිය නිසා ඒක ලක්ෂ කෙල කෝටි වාරයක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඒකට කියන වශී කරනවායි කියලා. එහෙම නැත්නම් ඒක නැවත නැතු උරගා බලන නිසා ඒක නිකම් පුදුම තෙද ගන්න විල්ලක්. එහෙම නැත්නම් පන්නරේ දෙබීමක් වෙලා තිනවා. කිසි කෙනෙකුට එහෙම කරන්න බෑ. මොකද ඒ කෙනා යම් ප්‍රමාණයකට තමන්ගේ අවබෝධය එහෙම නැත්නම් ආර්යත්‍ය සාක්ෂාත් කරාට පස්සේ තවදුරටත් ධර්මයේ વિશે මහන්සි වෙන්නේ නැහැ. වැඩක් නැහැ නේ. ඉතින් දැන් වෙන්න ඕන දෙ වෙලානේ. මුන්නාංශයේ ඒ ඒ ඒ වැඩපිළිවෙලට කියන්නේ බාණ්ඩාගාරික පරියත්තිය කිය. කිසිසේත්ම තමන්ගේ ප්‍රයෝජන සඳහා නෙවෙයි වස්තු තියෙනවා නාස්ති වෙන නිසා ඔක්කොම එකතු කරලා බාණ්ඩාගාරයක් පවත්වාගෙන යන දක්ෂ ස්ටෝ කීපර් නැත්නම් භාණ්ඩාගාරිකෙක් වශයෙන් ඒ ඔක්කොම එකතු කරලා ගොනු කරලා තියෙන්නේ ඒ ඒකට කියන්නේ භාණ්ඩාගාරික පරියත්තිය කියලා. නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වෙනකොට ඒ කෙනාගේ තියෙන උනන්දුව මේ අලුත් දේවල් ඉගෙන ගන්නට ඉදිරියට යන්න තියෙන උනන්දුව සම්පූර්ණයෙන්ම බහලා යනවා. මොකද මේ උනන්දුව කියන්නේ අසහනයක්. ඒකට කියන්නේ පලිබෝධ කියලා. Tamanට මේ දේ සෝවාන් වෙන්න ඕන කියලා හිතන තාක්කල් පලිබෝධයි. සෝවාන් වුණාට පස්සේ පලිබෝධ ඉවරයි. ඊට පස්සේ සකදාගාමි වෙන්න ඕනේ. එතකොට හැබැයි යාට සෝවාන් වෙන්න තරම් උනන්දුවක් එන්නේ නැහැ සකදාගාමි වෙන්න. මොකද සෝවාන් මාර්ගයේ ගොඩක් අය කෙලස් කැපිලා. නෝ සකදාගාමීන්ට පලිබෝධ ඒ ඒ උනන්දු නැතුව බෑ. ඊට පස්සේ යාට එනවා අනාගාමී වෙන්න. ඊට පස්සේ ආර්යහත් වෙන්න. ඊට පස්සේ ආය උනන්දුවක් වෙන්න දෙයක් නැහැ. ඉතින් බඩ වතුර තිබා වුණාට පස්සේ ආය වතුර හොයන්න ඕන කමක් නැහැ. නමුත් මේ මුන්නවාංශිකේ තියෙන මේ ගතිය ඒක හිතා ගන්න බෑ. ඒක නිසාම මෙවැනි කතාවක් කරනකොට කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මෙච්චර හැකියාවක් කෙන එකක් නැහැ. පළවෙනි ධර්ම සංගායනාවේදී මේ සියල්ල කටපාඩම් කරලා දෙන දෙනට උත්තර දෙන්න රහත් වුණා නම් උන්වහන්සේ සෝවාන් වෙච්ච නිසා තාම උනන්දුව තියෙනවා තාම පලිබෝධයේ තියෙනවා මේක ඉගෙන ගන්න ඕනේ කියලා නිසා ඔක්කොම ධර්ම ඉගෙන ගන්න කියලා දෙන්න ලොකු උනන්දුවක් තියෙනවා නම සාරිපුත්‍ර සාංශක වෙලා තියෙන සියලු කටයුතු සම්පූර්ණ කරලා තියෙනවා ඒ වුණත් ඒක තව කෙනෙකුට කියා දීමේදී අවුරුදු 2600ක් පැවිතිලා මේ අපි වගේ ඇත්තන් මේව ප්‍රෝජන ගණී කියලා හිතලා ඒ ඒ කරලා තියෙන වැඩ පිළිවෙල දිහා බලනකොට ඒක පෙරම් පුරාගෙන ආපු එහෙම නැත්නම් පාරමිතා පුරාගෙන ආපු වැඩ පිළිවෙලක්. ඉතින් මම නැවතත් කියනවා අපි එදිනදා ජීවිතයේ ගත කරන ජීවිතය අපිට කවදාද හම්බ වෙන්නේ මේ වගේ දෙයක් ගැන මේ මීවදයක් හම්බෙච්චාම කන්නා වගේ රස බලබලා මේක අබිරමණය කරන්න ඒ තරම්ම රාජකාරණේ ඒ තරම්ම වගකීම් එල්ලෙන්න උසක් නැහැ. ඔළුව උස්සන්න වෙලාවක් නැහැ. ඒව එකක්වත් කාටවත් දෙන්න විදියකුත් නැහැ. ඉතින් ඒවට මිරිකිලා, ඇම්බරිලා, පොඩි වෙලා ගත කරන ජීවිතය. කඹරනවා. තනි වචනේ මං කියන්නේ කඹරනවා. අපි මේ තේරවාද ශාසනයක් තියාගෙන මේ තරම් ධර්ම කොටාසියක් තියාගෙන අපි මේ එදිනෙදා අත ගන්න කක්ක කැලි ටික තියා බලනකොට අපි ඒක සාධාරණීකරණය හැටි බලනකොට සොරි කියලා හිතෙනවා. සොරි කියලා හිතෙනවා. එච්චරම ගැඹුරක්. මේ මේ මහන්සි වෙන අපේ තියෙන මේ උකුණු පස්ස පැත්තක් වගේ තියෙන මොළයට මෙහෙම වැටෙනවා නම් සාරිපුත්‍ර සාංශ කොහොම වැටෙන්නේ සරුවචනාංශර කොහොම වැටෙන්නේ ඒතිේදී මේ මිනිස්සු කීයක් නිදහසට කරනු කියනවාද අනේ ඌව බල බල ඉන්න වෙලාවනේ අපිට තේරෙන්නේ අපව්ව අපිට මේ තේරෙන කතාවක් කියලා දෙන්න ඕකේ. ඉතින් ඒ නිසා ඉල්ලුම සැපයුණට තමයි අද කාලේ බණ යන්නේ. නමුත් මේ වගේ වැඩමුළු වලට එහෙම කරලා බෑ. මේ වැඩමුළුවේදී නිතරම හොඳට ගෙනල්ලා වඩා හොඳ පෙන්නන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඉතින් මේ විස්තරය කෙරුවට පස්සේ මම අඳුන්වා දෙනවා නැත්නම් මේ වැඩමුළුවේ මාතෘකාව අපි ඉන්නේ හතරේ පොතේ. කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා. ධර්ම හතරක් තමන්න වඩාත්ම උදව් කරන ධර්ම හතර මොකක්ද කියලා සාරිපුත්‍ර සංසය අහන. එක ඇහුවොත් නම් කියන්නේ අපමාදී කියන. හතර ඇහුවාම කියන්නේ බතුරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤන්ත අත්ත සම්මා පණිදිච ධම්මචක්කේ පති මේ සබ්බුරුස සංසේවනේ පිම්බිමක උපදින එක පැහැදිලි එල්ලයක් මම මේ ඔක්කොම තෙල්ලම් කරන්නේ ලාභ සත්කාර සම්මාන සඳහානිය සිරෝකර සඳහා නෙවෙයි යථාර්ථය අවබෝධ කරගන්න නිවන අවබෝධ කරගන්න කියන එල්ලේ ඒ වගේම පෙර පිංකල බව සහ කල්යන් මිත්‍ර ආශ්‍රය. ඒක නිසා ඒකෝ ධම්ම වහනකොට ඔය හතර කිව්වොත් ලකුණු කැපෙනවා. ඒකෝ ධම්ම යහන කියනවා අප්‍රමාද. Tamandi තා උපකාර කරන ධර්මද අප්‍රමාදේ. 2 3 4 අහනකොට මේක. ඒක නිසා මේ කාරණාව අවස්ථානෝචිත නැතුව ඉදිරිපත් කරොත් ඥානයේ තියෙන නමුත් ඥාන ප්‍රස්ථානේ වැරදි. ඥාන විභාගයේ වැරදි. ඒ නිසා මේ ඒවා ඒ ඒ භාජන වලට දාලා අඩු කරනවා වගේ. ඊගාට කතමේ චත්තාරෝ ධම්මා භාවේතබ්බා. භාවනා කරන්න ඕනේ මොකක්ද? සතර සතිපට්ඨාන. කතම කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය. ආත්පසින් දතත්ව මොකද්ද? කතමේ චත්තාරෝ ධම්මා හාන භාගියා. ඨිති භාගියා. විශේෂ භාගියා. ඊට පස්සේ අපි ගියේ පාරේ කරගත්තේ දුප්පටි විඥා. භාවනා කරනකොට අවබෝධ කරගන්න අමාරු දෙය. විනිවිද දැක ගන්න අමාරු දෙය. හතර මොනවද කිය. අද අපි ගන්න හදන්නේ කතමේ චත්තාරෝ ධම්මා උපාදේ තබ්බා. මේ භාවනා ගමනේ අපි යනකොට උපයාගත යුතු සපයාගත යුතු දේ. මේ භාවනා අභිවෘද්ධිය සඳහා සම්මාදිට්ඨිය ඍජු වීම සඳහා උපයාගත යුතු හතර මොකක්ද කියලා අහනකොට මෙතන විතරයි අපිට හම්බෙන්නේ මේ ඥාන හතරක් ගැන චත්තාරෝ චත්තාරි ඥානානි ඥාන හතරක් ගැන මෙතන සඳහන් කරනවා. ඉතින් මේ ඥාන හතර බැලුවොත් යෝගී සමහරක් කියුවා අපි අපේ දැන් වචනෙන් කියනවා පරමාර්ථ ධර්ම නැත්නම් ලෝකෝත්තර ඥාන. සමහරව ලෞකික ඥාන, සමහරව තර්ක ඥාන, සමහර ඒවා අභිඥා ඥාන. ඉතින් මේ හතර යෝගාවචරයට අංග සම්පූර්ණ වශයෙන් සරුවචන් වහන්සේට වැටහෙන විදිහට සාක්ෂාත් කරන්නේ කිරීමක් මෙතන අපේක්ෂා කරන්නේ. ඒ වගේම සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේට තේරිච්ච තරමේ සාක්ෂාත් කරණයක් අභ්‍යන්තරගත වීමක් වැටහිමක් අඩුවානේ හතරක් තියෙනවා. නැත්නම් මේ සූතමේ වශයෙන් මම මේ හතරක් තියෙන බව අහලා තියෙනවා කියන එකවත් තේරුම් අරන් තියෙනවා නම් ඒතර යෝගාවචරයට තේරෙන්නේ ඥානයි කියන වචනය පාවිච්චි කරනකොට අවස්ථානුරූපව අවස්ථා හතරක් තියෙනවා. හතරෙදී ඒ විදිහට පාවිච්චි වෙනවා. ඒ වගේම ඒ ඥාන විභාගයේදී මේ ඥානය මේ ඥාණයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් නම් ඊට වැඩිය ටිකක් වෙනස්. ඥාන හතරක් තියෙනවා. ඒක එකක් අතර තියෙන අන්තර් සම්බන්ධතා තේරුම් ගන්න පුළුවන් එක චින්තාමේ ඥාන කියලා කියනවා. ඒක පිළිබඳව චින්තාමේ වටහා ගැනීම කියලා කියනවා. මේ දෙකම තිබුණොත් විතරයි කෙනෙකුට මම මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ වෙන්නේ. නැත්නම් ඕක ඉසිකක්ම. මේවා පොත්වල ලියලා තියෙනවා. ඕක කටපාඩම් කරපුවාම ගලේ තියෙන මිරිස් ටික හැමරෙන්නේ නැහනේ. පොල් ගෙඩියේ පොල් ටික ගෑවෙන්නේ නැහනේ. දරුවන්ගේ වැඩ කටයුතු වෙන්නේ නැහනේ. ඕවා පොත්වල තිබුණාට තේ වැඩක් නැහැ කියලා ඔක්කොමට කොම් කරනවා. කාට හරි ඒක ඇහිලා ඒ අතර වෙනස්කම් දකින්නකොට මේකට මේ වැඩ කරලා බෑ ඒකටම ඉසෝදානාලා ඒකටම බඩවිරේ කරගෙන ඒකම බලන්න ඕනේ කියන කුසල ඡන්දය ආවනම් ඊට පස්සේ තමයි අපි ඒක භාවනාවට නගන්නේ එහෙම නැත්නම් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ. ඉතින් දැන් මේ ඉන්න අවස්ථාවේදී අපි සමාල්ලාට මෙතෙන්ට ආවේ මේ චත්තාරි ඥානානි කියන එක අවබෝධ කරගන්න නොවෙන්න පුළුවන්. අපි වෙන්නේ නැත්තේ ඒකෙම වෙනාංශයක් ගැන බලාපොරොත්තු වෙලා ඉන්න පුළුවන්. ඒකටම මේ ධර්මයේ නොකිය වෙන්න නැත්නම් මේ පැයේ බණ නොකියන ඉඩ තියෙනවා. නමුත් මේ දෙකම එකම ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. අපි මේ යන්න හදන තැනයි මේ කතා කරන දෙයි. ඒ නිසා අඩුතරමේ දේශනාවලිය સમાપ્ત වෙනකොට මෙව දැනගෙන ඉන්නේ කොහොඳයි යම් ප්‍රමාණයක් මයිලඟ තිබිලා තියෙනවා ආරම්භක සීතේ වශයෙන්. මේක ඔක්කොම එක මල්ලේ දාගෙන මම ගැට ගන්න හිටියේ නිසා මට හරියට වෙන් කළ දැනගන්න බෑ. දැන් අපි පිහියක් ඇති නියන් අරේ මේ එක මල්ලේ දැම්මොත් ඒ එක එකේ මේ මුණත් එකට ගැටුනොත් ඒව එක මොට්ට වෙලා. හැම එකකම මුණත වහලා තියන්න තිබ්බොත් මේ මල්ල හෙල්ලෙනකොට ඒව කැපිලා ආයුධෙන් ආයුධේ නාස්ති වෙන්නේ නැහැ. ඒ නිසා බාස්කෙනෙක්ගේ මල්ලක් ගත්තොත් ඒ හැම එකටම කොපුවක් තියෙනවා. මොකද මේ දෙක අතර වෙන් කරලා තියානින්න මොකද ඔක්කොම චිවුණු ආයුධ. ඒ වගේ මේ ඥාන ඔක්කොම එක මල්ලේ දාන්න බෑ. දානවා නම් එකිනෙක වෙන් කළා දර ගන්නවා. ඉතින් ඒ සඳහා අපි මනසත් මනසෙත් ඒව වෙන් කරගන්න අතර භාවනා ජීවිතේදිත් සමහරවිට බණ අහන වෙලාවට සමත වශයෙන් භාවනා කරන වෙලාවක කමඨහන් සුද්ධ කරන වෙලාවක ආදි වශයෙන් මේ ඥානවල එක එකක් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ඉතින් වයිදී අපිට තේරෙනවා නම් මෙන්න මේ පැත්ත නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ඥානේ මයි ළඟ නැහැ කියලා. එතකොට එයා පොදු ඥාන වර්ධනයක් නෙමෙයි කරන්නේ. තමන්ට අවශ්‍ය කරන මේ අඩුපාඩු දේ පුරව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක උසස් නැත්නම් දියුණු වෙච්ච අභිවෘද්ධිය කැමති යෝගාවචරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ විතරක් නෙවෙයි ආධුනිකයන්ට සමානලට බරපතලයි. ආධුනිකයන්ට නොතේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් යුතුයකමක් තියෙනවා මගේ ආධුනිකයෙකුටත් මේක වැටහෙන විදිහට මේක ඉදිරිපත් කර. ඉතින් ඒක එච්චරම පහසු වැඩක් නෙවෙයි. මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේ එක එකක් ඥානයක් එක එක දවසට අරගෙන විස්තර කරන ගමන් ඒක අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට එක එකෙනෙකුට කමටහනක් වෙන හැටි කමටහන් සුද්ධ කිරීමක් වෙන හැටියට පාවිච්චි කරා. ඒ අනුව මේ හතරක් ඥානවල චත්තාරි ඥානානි කියන එකේ පළවෙනියෙම තියෙන ධම්මේ ඥානං කියන එක අපි අද පළවෙනි දවසේ ඉදිරියෙන් තියාගන්න. මේ ධම්මේ ඥානං කියන එක විස්තර කළ දෙන්න මම බලාපොරොත්තු වෙන පැති දෙකකින් පළවෙනි එක තමයි මේකට සාධක සූත්‍රයක් වශයෙන් පමාන සූත්‍රය ගත්තොත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙන ਸਰුවචන් වහන්සේ අපිට දෙනවා ලෝකයේ තියෙන ඕනම දෙයක් ප්‍රමාණ කිරීමට උපමාන හතරක්. ඒ ප්‍රමාණ කිරීම හරහා තමයි අපි මානෙ කියන ගුණය ඇති කරගන්නේ මනින්නේ. දැන් මනින දේ අපි මේ දවස්වල අරගෙන තියෙන ඇමරිකානු ඩොලර් එකනේ ආර්ථිකය මනින්නේ. ඒක තමයි ලෝකේ ගොඩක් කල් ගිහිල්ලා තියෙන්නේ. නමුත් තව අවුරුදු 15ක් යනකොට චීන යුවාන් එක බවටපත් වෙනවා. එතකොට මේ කියන කිසිම ඉතිහාසයක් මේ ආර්ථික ඉතිහාසයේ කිසිසේත්ම ඔය චීන යුවාන් එකගේ මැනුමක් එක්ක යන්නේ මොකද අර කාලේ ගිහිල්ලා අනිතකේ යුවාන් පාවිච්චි කරමින් ඉස්සෙක ඩොලරට තරහ වෙනවා. ඒක ඩොලර් ඉතිහාසයේ ආර්ථික ඉතිහාසයේ ඩොලර් සම්බන්ධ දේ සම්පූර්ණව අවලංගු දෙයක් බවටපත් වෙනවා. එතකොට අපිට යුවන් වලින් කතා කරන්න වෙනවා. එතකොට අර පරණ මිනුම් එහෙම නැත්නම් පරණ මනපු දේවල් අලුත් ඒකකයට ගිය ගමන් සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ වගේම දැන් අපේ භික්ෂුන් වහන්සේලා අතර ප්‍රධාන ප්‍රශ්න තුන හතරක් තියෙනවා විනේදී මොන තාලෙන්වත් විසඳන්න බෑ. ඒකෙදි පෙන්දලා තියෙනවා භික්ෂුවක් මෙන්න මෙච්චරක් වස්තුව Taman අතර ගත්තොත් දෙන්නේ නැති දෙයක් එයා භික්ෂුත්වෙන් පහ වෙනවා. මෙන්න මේ ලංසුවක් තියෙන මේ ලංසුවට වැඩි වස්තුවක් Taman අරගත්තොත් නොදී පාවන කීයද ලංසුව කියන එක කවුරුත් දන්නේ නැහැ. දැන් ඒක කොහොමද වෙන්නේ? ඒකේ කියනවා කහවණුකින් හතරෙන් එකක් කිය. ඒතර කහවණු නිල කහවණද කහපණද නැත්තම් දඹරත්තරන්ද ඉන්දියානු කහවණුවද චීන කහවණුවද කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා කහවණුකින් හතරෙන් එකක් කියලා කියනවා. දැන් කහවණු පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් කට්ටිය කියන රුපියලෙන් හතරෙන් එකක් කියලා. ඒතකොට 725යි. ඊට පස්සේ කියනවා ඇමරිකාට ගියොත් ඩොලරකින් හතරෙන් එකයි. ඒක රුපියල් 25 40ත් අතර ගාණක් යනවා. දැන් ඒකට ප්‍රමාණකරණයේදී අපි අලි අවුලකටපත් වෙනවා. ඉතින් අර ඩොලර් 40ක විතර දෙයක් හොරකම් කරගත්තා. සෑහෙන්න පුළුවන් හොඳයි නේද? ඒත් ෂේප් වෙන්න පුළුවන් මහානකම තියෙනවා. ඉතින් එතකොට විනයගරුක නැති සංගය හරි කැමති ඩොලර් වලින් මානේ දෙනවට. 725ක දෙයක් කිව්වට පස්සේ මේ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ඔන්න වලපයින්. අත්‍යන්ත විනයගරු කට්ටිය ඊටාම අඩු ලන්සෝකෝක තියෙනවා. ඉතින් මේ දෙගොල්ලන්ට රණ්ඩු. ඒ මොකද මානේ. එහෙම නැත්නම් ඒ කියන කහපණය හතරෙන් එක මේ කිසිම පොතක මොනම විදියකින් සුද්ධ කළා කියන්න බෑ. හැම කෙනාම දන්නවා මේ ලන්සෝ පැනපු ගමන් හොරෙක් බාටපත් වෙනවා. මොකද්ද ලන්සෝ? මානේ දන්නේ ආයෙක දෙන සුගත විදත්ති කියලා. සරුවචනන්සේගේ වියත. ඉතින් කට්ටිය කියනවා සරුවචනන්සේ අපගේ තුන් ගුණයක් ලොකුයි. මේ වියත අඟල් 18යි. සමහර කට්ටිය කියනවා නෑ නෑ සරුවචනන්සේ සාමාන්‍ය පුද්ගලයෙක්. සරුවචනන්සේගේ වියත කියන අඟල් 9යි. දැන් එතකොට දැන් සිවුරමන් ඉන්නේ වියතේ. දැන් ඒක කොහොමද මනි? මානෙ එහාට මෙහාට වෙච්ච ගමන් අපි හරියටම කියනවා මේකෙන් තුනක් ගනි. මේක කියන්නේ මොකක්ද? අපි දවස පුරා කතා කරන හැම ඒකකයක්ම අපි වද දෙනවා අපට. හැම මානයක්ම අපි ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි කිව්වට ඒ සියල්ල වෙනස් වෙන සුළුයි. ඒ නිසා කෙනෙක් කිව්වොත් මට හතරක් දෙන්න කියලා දුන්නට අනිත් එක්කන දන්නේ මේක මැනගන්න හැටි මොනව හතරක්ද හුණ්ඩුද තේරුද කිලෝද හැතැම්ම වලින්ද කිලෝමීටරකින් දන්නේ ඒ ඒ මානේ මනින මිම්ම මම මේ ළඟදී ගියා ළඟදී නෙවෙයි අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ඒ නාසයකට ගියාට පස්සේ ඒගොල්ලෝ අඟහරු ලෝකෙට රොකට් එක යවන්න අලුත්ම කම්පියුටර් සෙට් එකක් ගෙනලා අලුත්ම යුනිට් එකක් දාලා අලුත්ම කට්ටිය ගෙනල්ලා ඇරියා. රොකට් එක උඩ ගියාම අඟහරු ලෝකෙ පැත්තෙන් පැත්තට පැත්තෙන් පැත්තට යනවා කොච්චර හැරෙව්වත් යන්නේ අඟහරු ලෝකෙට. ඉතින් වස විලි ලැජ්ජාවක් වුණා ලෝකෙ ඉස්සරහා. මේ රොකට් එක බලනකොට කම්පියුටර් ඇදලා තියෙන අඟල් වලට තොරතුරු දීලා තියෙන සෙන්ටිමීටර වලින්. මානේ වැරදිලා. ඉතින් සම්පූර්ණ කම්පියුටර් ඒ හදපු රට හදලා තියෙන්නේ පාරමෙට්‍රික් සිස්ටම් එකට. මේ එංගලන්ත සිස්ටම් එකට. නෑ මෙට්‍රික් සිස්ටම් එකට. ඇමරිකාව දෙන්නේ පරණ ක්‍රමයට. ඉතින් මේගොල්ලෝ දන්න දහංගට දාලා තොරතුරු දුන්නාට රොකට් එක යන්නේ කොහෙද? මුළු ලෝකෙම දන්නවා. ඊට පස්සේ කිව්වා මේ කම්පියුටර් හදපු කම්පැනි ඒක දැනගන්න කොච්චර කෝටි ගණක් වේදම් කරාද කියලා හිතන්න. මේ කම්පියුටරේ ගන්න අඟල් වලින් මම දෙන්නේ සෙන්ටිමීටර වලින් කියලා. නෑ ඒක අනිත් පැත්ත වෙලා තියෙන්නේ. සෙන්ටිමීටර වලින් ගන්නේ අඟල් වලින් කියලා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට sannivedane වෙන්නේ නෑ. මොකද අපි කතා කරන මානේ කියලා නෙමෙයි කතා කරන්නේ. උසාවියට ගියොත් නම් අපි හැම වචනයක්ම නිර්වචනය කරලා තමයි වාක්‍ය ලියන්නේ. හැම රිසර්ච් පේපර් එකම වචනේ නිර්වචනය කළා තමයි කියන්නේ. එතකොට ඒවට කියනවා scientific papers, scientific writing කියලා. අපි උදේ ඉඳලා කරන දේවල් වලට පච වලට කියන්නේ සම්පප්පලාප කියලා. ඇයි සම්පප්පලාප වෙන්නේ? අපි කතා කරන මානේ මම හිතානින් එක නෙවෙයි අනිත් එක නගන්නේ. අපි දෙන්න හැදිලා තියෙන්නේ පරිසර දෙකකට. අපි දෙන්න හැදිලා තියෙන්නේ චින්තන රටා දෙක. මෙන්න මේ මානේ නිසා කොච්චර දෝ ලෝක යුද්ධ ඇති වෙච්ච හැටි එහෙම නැත්නම් දෙන්න වැරදිලා ලව් කරගත්ත හැටි ඉලව් වෙලක් තියෙනවා, ලව් වෙලක් තියෙනවා. වචන වැරදිලා. ඒක වෙනම තියෙනවා මේ BBC ප්‍රෝග්‍රෑම් එකක්. මේ එක එක වචන දෙන්න ඇමරිකන් ඉංග්‍රීසි and මේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි දෙක වැරදිලා ප්‍රශ්න ඇති වෙච්ච හැටි. මොකද එක්කෙනෙක්වත් කැමති නැහැ ඇමරිකාවේ ඉන්න කිසිම කෙනෙක් කැමති නැහැ එංගලන්තින් අර්ථය ගන්න. එකම වචනේ. එංගලන්තයෙන් කැමති නැහැ ඇමරිකන්නත් ඒ ගන්න. ඉතින් මෙන්න මේ මාන සම්බන්ධව එදා බුදුරජාණන්සේ කල්පනා කරලා තියෙනවා. ਸਰවචනන්සේ දේතනා කරන්න තියෙනවා. ලෝකේ මාන ප්‍රමාණ හතරයි තියෙන්නේ. ඒ ප්‍රමාණ හතර මිනිස්සුන්ට ඇති වෙන්න ප්‍රශ්න කරනවා. රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ഘോഷ ප්‍රමාණ, ධම්ම ප්‍රමාණ කිය. පළවෙනිම කවුරුත් අහුවෙන තමයි රූප ප්‍රමාණ කියන ලස්සන දෙයට කැමති. එක එකාගේ ලස්සන එක එකා හැටියට වෙනස්. ඒක වෙනම වුණත් අපි මේ මුළු ලෝකෙම ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ. ඒ නිසා මුළු ලෝකෙම වෙළඳ ප්‍රචාරය යන්නේ ලස්සන සෑමදේ මොහොතට සුවදේ. හැබැයි එයි කෙලවර දුක වේ කියන එක නෑ. ඒක නිසා හැම වෙලාවෙම ලස්සන සෑමදේ ලෝකෙට මේ මොහොතට සුවදේ කියන එක මේකම තමයි දෙගොල්ලම වෙළඳන් විකුණන එක නයි ගන්න එක නයි දෙන්නම් මෙතන ඉන්නේ. හැබැයි ගන්න එක්කනට ගන්න වෙනවා එහි කෙලවර දුක වේ කියන එකත් ගන්න වෙනවා විකුණන එක නෑ ඒක කියන්නේ නැහැ. හැමදාම මේ ලස්සන පිටිපස්සේ යන ලෝකයක් තියෙන්නේ ඒකට අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒක නිසා මේ ප්‍රමාණකරණයේදී රූප ප්‍රමාණ කියන එක රූප ස්වභාවයේ හැඩේ ඒක ඉතාමත් වැදගත්. මාකටිං වලදී ඇඩ්වර්ටයිස්මන්ට් වලදී බඩු විකුණ ගන්න වැද්දගත්ම දේ තමයි රූපේ. නමුත් දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලා කවුරුත් දන්නවා. ඒ මොනත ඔපේ තිබුණට යට හපේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ රූපේ දිගේ පිටිපස්සේ යන ඒක අඹාගෙන යන මේ ලෝකයේ අවසානයේ බදා ගන්න හදනකොට බදාගන්නේ මොහොතට එහි කෙලවර වේ දුක වේ කියන එක තමයි. හැබැයි කවදාවත් කොච්චර කළත් මේ රූපේ පිටිපස්සේ අනේක කොහොම කරත් නැතර කරන්න බෑ. ආර්යයන් වහන්සේලා විතරක් කවදාකවත් එකට අහුවෙන්නේ නැහැ. ඒක නිසා ආර්යයන් වහන්සේලා ඉන්න නිසා රූප ප්‍රමාණය එතනදී වළංගු නැහැ. ආර්ය විවරයේදී ආර්යයන් වහන්සේලාට රූපේ වළංගු නැහැ. මොකද උන්වහන්සේලා රූපේ එහා පැත්තට ගිහිලා නැත්නම් ඒක විනිවිද දකින්න දන්න නිසා. හැබැයි ඒගොල්ලෝ හොඳටම දන්නවා සම්මුති ලෝකේ ඉන්නකොට රූපේ වැදගත්. මොකද මේ ලෝකයේ ඔක්කොම පිටිපස්සන්නේ රූපේ. ඒ නිසා කතා කරනකොට කතා කරන්නේ රූපය ප්‍රමාණ කරන ධර්මයක් විදිහට ඒ ආර්යයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ වෙන සරුවච්චන් වහන්සේ ගිහියන්ටත් උගන්වනවා පෘත්තජනයන්ටත් උගන්වනවා රූප ප්‍රමාණය දුවන ලෝකයක් තියෙනවා හැඩේ අනුව තමයි ඔක්කොම දුවන්නේ මේකට අපි කියනවා මුණත වටිනාකම ෆේස් වැලියු කියලා මෙච්චරයි මුළු ලෝකෙ ඔක්කොම දුවන්නේ මේ එක සැරයක් දකින්නට ඇති වෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් නැත්නම් ෆේස් වැලියු එකට දුවන්නේ ඒක දිහා බලනකොට අපි කොච්චර කොච්චර පටලවා ගන්නවද කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක දැනගෙන වැඩ ගන්න එකම જાතිය තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. වෙළඳ ප්‍රචාරවල දන්නව ඒක කරන හැටි. ඒ ඒකට වෙනම ඩිග්‍රීස් තියෙනවා. PhDs තියෙනවා. උන් කෙලින්ම අපාය කියලා මං කියනවා. ඇයි මේ විශාල ගාණක් මේ කෙලින්ම යවනවනේ තොග පිටින්. ඒ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ ඩිග්‍රී හෝල්ඩර් දන්නෙත් නෑ මේක වංචනික ධර්මයක් කියලා. මේක ෂටගතියක් කියලා. ඒක මායාවී ගතියක්. ඒත් ඒකට ලොකු තැනක් තියෙන ඕනම විශ්වවිද්‍යාලයක ඇඩ්වර්ටයිස්මන්ට් වලට. මොකද්ද ප්‍රමාණ කරන්නේ මේක රූප ප්‍රමාණ. මේක පසු කාලින අටුවර වහන්සේලා ටිකක් මේක දැනගන්න කතා කරලා තියෙනවා මේ රූප ප්‍රමාණය තුනෙන් දෙකක් කරනවායි කිය. මේ ලෝකේ ඉන්න තුනෙන් දෙකක් පිනිසු රූප ප්‍රමාණයට අහු වෙනවා. ඒ ඇති ඇඩ්වර්ටයිස්මන්ට් කාර්ය තුනෙන් දෙකක් ආවම මොකද බිස්නස් ෂේප්. ඒක යනවා. ඊට පස්සේ තියෙනවා ලූක අප්‍රමාණ කියලා එකක් රූක්ෂ ප්‍රතිපatti ධර්ම කට්ටිය ශ්‍රේෂ්ඨයෝ කියලා හිතාරිනවා. චරුවචනාංශයේ මේ අන්තිම භවයේ අවුරුදු 6ක් කැප කරා ওই ප්‍රමාණකරණයට. රූක්ෂ ප්‍රතිපatti. ඒවට කියනවා දුෂ්කර වත කියලා. අපි කියනවා දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6ෙම කෙරුවේ මේ තාම අත්තකිලමතාන යෝගයට ගියොත් ඒක ආධ්‍යාත්මිකයි ඒක ආගමිකයි ඒක තමයි සත්‍ය හොයාගන්න තියෙන ක්‍රමය. ඉතින් ඒ නිසා බුදු වෙන රාත්‍රිය දක්වා අවුරුදු 6ක් මේ පස්චිම භවික දසපාරමිතා පරිච්ඡ මේ මහෝත්තමයන්න් වහන්සේත් ලෝක ප්‍රමාණයට ගියා. නිසා අපිට කියන්න බෑ ඒක අබෞද්ධයි කියලා ඒක අපිට කියන්න බෑ ඒක කවුරුත් අහුවෙන එක වැරදි කියලා බුදුජානන්සේ ගිහිල්ලා ඒකට අහුවෙලා කියනවා මේ ලූක ප්‍රතිපatti තම රූක්ෂ ප්‍රතිපatti ධර්ම කෙනා හැම කෙනාම පුදුරන ඒකේ හොඳම නිදර්ශන පෙන්වන්න පුළුවන්. ඒක සමානට අපේ පැත්තෙන් බල්ලා කරන නිදර්ශන වෙන්න ඇති. ඇඳුම් කිසිවක්ම අවශ්‍ය නැහැ කියන නිගන්ඨයෝ ਸਰවඥනසී ඉන්න කාලේ සෑහෙන ලාභ සත්කාර ලැබුවා. මොකද ඒගොල්ලෝ කිව්වා ඇඳුම් කියලා සුකොබෝගී දෙයක් මොනවත්ම ඇඳුම් නැත්තම් ඒක ඉතාම රූක්ෂ ප්‍රතිපත්ති කියන. ඒගොල්ලෝ කවදාකවත් පින්න පාතයක් කරන් යන්නේ නැහැ පින්න පාතේ දෝතට පින්න පාත කරන්නේ. පාත්‍රය කියන්නේ සුකොබෝගී වස්තුවක්. <clears throat> ඒගොල්ල මොනම හේතුවක් නිසාවත් මොනම සතෙක්වත් හානි කරන්න ඕනේ නැති නිසා යනකොට පාර අතු ගාගෙන යන්නේ මොනර පිළකි. හැම වෙලාවෙම වතුර බොන්නේ පෙරලා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඒ වෙනකොට මේ ආගමික නායකයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මයේ බාටපත් වුණා. ඇඳුමක්වත් අඳින්නේ නැහැ. පාත්‍රයට වින්න බාධා කරන්නෙත් නැහැ. පාරේ ඉන්න මැස්සෙක්වත් කූඹියක්වත් පාගන්නෙත් නැහැ. ඔක්කොම අයින් කරන ඉතින් සරුවචනන්සේ දේශනා කරා මේක ප්‍රායෝගික නෑ. මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. නමුත් අදත් අපි ගියාට පස්සේ ගියේ පාරත් මම දැක්කා. අපි දවස් 10ක විතර භාවනා කරනකොට ඒ නිගණ්ඨෙක් යනකොට ඉස්සරහින් පිටිපස්සෙන් කුඩ අරගෙන මිනිස්සු පාවඩේ ලාගෙන දෙපැත්තෙන් යනවා. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ මහල පොළවේ ඉන්න අපි නම් කියන්නේ හෙළුවැල්ලෙක් කියලා. නමුත් ඒගොල්ලන්ට විශාල කෙනෙක් මොකද අන්තිම රූක්ෂයි. ඒක නිසා අපිත් ඔය ඉඳපු ගමන් ලංකාවෙත් එහෙම නැත්නම් මේ බුද්ධ ධර්මයේ ඊටම රූක්ෂ ප්‍රතිපatti රකින්න කට්ටිය මිනිස්සු අතර විශාල ජනප්‍රියතාවයකටපත් වෙනවා පහට හතරක් අහු වෙනවයි කියලා තියෙනවා. රූක්ෂ ප්‍රතිපatti ධර්ණගෙන ශ්‍රේෂ්ඨ කෙනෙක් රූක්ෂ ප්‍රතිපatti ධර්මෙදි කිට්ටුයි ආධ්‍යාත්මිකයි ආගමිකයි කියලා දැන් ලංකාවෙත් තිබුණා තාපසනිකාය කියලා එකක්. මම දන්නේ අපි පුංචි කාලේ තිබිලා තියෙනවා මට හම්බුනේ නෑ. ඉතින් මට වැඩි වයසක් වෙනවා දන්නවා ඇති. ඒගොල්ලෝ නිදාගන්නේ සෝහොනේ. එහෙම නැත්තම් මේ කිසිම දෙයක් අතේ තියාගෙන ඉන්නේ නෑ. සීනාසන බාර ගැනීම අති මේ සුකොබෝගී මොනවාක්වත් නැහැ. එහෙම ඉඳලා මේ ලංකාවේ කිසිම කෙනෙක් භික්ෂුවක් නැහැ. ඔක්කොමලා පරජික වෙච්ච කට්ටියක් ඉන්නේ. මේ සුකෝපභෝගී ජීවිතයක් හදාන තියෙන පැවිද්දෝ කියන එක අපි තමයි මේක කරන්න කියලා තපස්නිකායක් හදාගෙන රූක්ෂ ප්‍රතිපත්ති වලට ගියා. ඒක මේ බුද්ධ ජයන්ති කාලේ වෙනකොට විශාල මේ ගෝතාවක් තිබුණා. මේ තාපසනිකාය කිය. ඒ රූක්ෂ ප්‍රතිපත්තියට කැමති නැත්නම් රට්ටු ඔක්කොම දකින දකිනකොට සංඝයාට බැනලා ඇයි මේට වැඩිය ඊටාම මේ රූක්ෂ ප්‍රතිපත්ති රකින්න කට්ටිය ඉඳද්දී ඇයි ඒගොල්ලන්ට මේක කරන්න බැරි කියන එක ගියා. ඉතින් ඒක නිසා ඒක පහට හතර දිනක් පහෙන් හතරක් රූක්ෂ ප්‍රතිපත්ති වලට ගර්කරන එක ලූකප්පටිපදා කියලා කියනවා. ඊගාට තියෙනවා ගොහසප්පමාන කියලා එකක්. කවුරු හරි හොඳයි කිව්වොත් එයා පිටිපස්සේ යනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය. ඒකට නම් 10ට 9 දෙනෙක් කනවයි කියලා ගෝස ප්‍රමාණය කියන අසවල් දැන ඉන්න එකන රහතන් වහන්සේ නමක් කියන. එහෙම නැත්නම් අසවල් දැන ඉන්න කරලා විශේෂ මායා ශක්තිය තියෙනවා, සුවකිරීමේ ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් එයා ළඟ විශේෂ සුවිශේෂ බල තියෙනවායි කියලා යන්න පටන් ගත්තට පස්සේ දැන් මම දැන් මට තියෙන කාලේ හැටියට මම දන්නවා කී දෙනෙක් කාලෙන් කාලෙට ඒ වගේ සුවිශේෂ බල සහිතව භික්ෂූන් වහන්සේලා අවශ්‍ය මේ ඉදිරිපත් වෙලා අන්තිමට කොහෙන් ඒක කෙලවර වුණාද කියලා ඒ කිසිම දෙයක ස්වභාවික මරණයක් නැහැ අන්තරස් දාන වෙනවා මොකද උනේ කියලා දන්නේ හැබැයි හෙට එකක් දුනොත් එහෙටත් කනවා 10ට 9ක්ම කනවා ඒකට කියනවා ගොහසා ප්‍රමාණය කිය. රට්ටු කියනවා නම් හාව කියපු නිසා අහත කඩන්න වැටෙනවායි කියලා මේ මින්න දිව්වා වගේ. මීමින්නයි හාවයි දෙන්නම කිව්ව නිසා ඉත්තෑයක් දිව්වා. ඉත්තෑයක් කියපු නිසා මුවක් දිව්වා. මුවා දුවන නිසා ගෝණක් දිව්වා. අන්තිමට මුළු කැලේම කැලේ කඩන දුවනවා. මොකද මේ ගෝතාව යන රැල්ල. ඒක තමයි දැන් මේ දවස්වල කියන්නේ රැල්ල. නව වචනේ රැල්ලට වැටුනොත් රැල්ලට අහු වෙනවා. රැල්ලට අහුනොත් රැල්ලට වැටෙනවා. ඉතින් යනවා ගිහිල්ලා බලනවා කවුරු මොනවද දැකලාද මේක කරන්න කියලා. කිසිම විදියකට පදනමක් හොයන්න බෑ. හැබැයි අහුවෙන්නේ හොඳ බුද්ධිමත්තු හොඳ සල්ලි තියෙන මිනිස්සු හොඳ නමක් ඇති කරගත්ත මිනිස්සු අන්තිමට බannකොට ගෝසාවට යන හැටි මෙන්න මේ ප්‍රමාණ හතර පෙන්නලා අන්තිමට සරුවචාන්ස වෙනවා ධම්ම ප්‍රමාණ කියලා එකක් තියෙනවා මේ ලෝකයේ විනිවිද බලන ධර්මය හරහා බැලුවොත් ඒ ධර්මයේ තමයි කෙනෙකුට විමුක්තියක් ලබලා දෙන්න නැත්නම් කෙලවරකට යන්න පුළුවන් වෙන්නේ මේ ධර්ම ප්‍රමාණය අහුවෙන්නේ ලක්ෂයකට එකනයි කියලා තියෙනවා අර කියපු ගණන් වල හැටියට. රූප ප්‍රමාණය තුනෙන් දෙකට අහු වෙනවා. දුක ප්‍රමාණය පහෙන් හතරක් කනවා. ගෝස ප්‍රමාණය 10න් 9ක් කනවා. ධර්ම ප්‍රමාණය වැටහෙන්නේවත්. අටු ආයුගේ වෙනකොට ලක්ෂයකට එක්කනයි. උතර මොකද්ද මේ ධම්ම ප්‍රමාණය කියලා කියන්නේ? මේ ප්‍රමාණ හතරෙන්ම ශ්‍රේෂ්ඨය සරුවචනාංශේ ලස්සනම රූපෙ තිබුණේ සරුවචනාංශේ. රූප ප්‍රමාණය අතින් මහා පුරුෂයෙක්. උන්වහන්සේ දකින්නකොට කිසිම කෙනෙකුට ද්වේෂිත පහළ වෙන්නේ නැහැ කියලා තියෙනවා. කවදාකවත් උන්වහන්සේගේ වචනයකට ක්‍රියාවකට හැතරි මේකට ද්වේෂිතක් වෙන්නේ මොකද පාරමිතා පුරලා තියෙන නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨම රූප ප්‍රමාණය ලැබපු උත්මය වෙලා තමයි කිව්වේ මේ රටේ ඉන්නේ මැට්ටෝ. මිනිසයා කියන්නේ මැට්ටෝ. උන් රූපේ කනවා. ඊට පස්සේ ලූක ප්‍රමාණය කවදාකවත් ਸਰවචනාංශයට විතර අවුරුදු 6ක් එහෙම දුෂ්කර ක්‍රියා කරන්න බෑ බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන තරමට ඇකිලිලා. අස් දෙක ඇතුළට යනකම්. ඊළාට ටික ගරාදි වගේ පේනකම් ඉඳගෙන ඉන්න බෑ කලන්තය හැදෙනකම් උන්වහන්සේ කරලා කියනවා මේකට මිනිස්සු කැමති වෙන්නේ නැහැටි ඒක මේ රජගෙදර ඉඳලා මේ කතා කරන්නේ. උන්වහන්සේක විදලා. ඊට පස්සේ මහා සමය අවස්ථා හතරක් විතර වගේ ਸਰුවචනසේ දේශනාව තියෙනවා දෙවිවරු බ්‍රහ්මියෝ මිනිස්සුෝ පුදුම විදියට ගෝසාව පැතිරුණා ਸਰුවචනසේගේ ඒක මේ මේ අධිකම කෝලහලයේ කියලා කියනවා මංගල කෝලහලයේ නිසා මිනිස්සු එන්න පටන් ගත්ත නිසා උන්වහන්සේ දන්නවා ලෝකෙ මිනිස්සු කොටු කරන ආකර්ෂණය කරන හැටි ඒකල කියවා මේ ලෝකෙ මිනිස්සු ඒ වගේ ගෝස ප්‍රමාණයට අහු වෙනවා හැබැයි ඒක නෙවෙයි ਸਰුවචනංශ මේ ලෝකෙ පහළ වෙන්න හේතුව ධම්ම ප්‍රමාණය මේ පේන දේ හරහා මුණත වැලිය වටිනාකම හරහා ඒකේ තියෙන සාමාන්‍ය ලක්ෂණය පොදු ලක්ෂණය දැක ගැනීම තමයි ධම්ම ධම්මේ ඥානං කියලා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පෙන්නන මුණත වටිනාකම නැත්නම් දකින්නකොටම ඇති කරගන්න හැඟීමට වාල්ුනොත් ඒකට මත් වුනොත් එයාට කවදාකවත් මේකේ තියෙන ආධිනව දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා දකින්නදී අපේ ඉන්ද්‍රයන්ට පේන්නේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියන කාරණාවට නමුත් බුදුරජාණන් වහන්සේ මේක කඩන්ඩ අපිට ඉදිරිපත් කරන්නේ අන්වය මේ අනුපස්සනාගේ පස්සනාව අනුපස්සන කියන්නේ දැකපු දෙයම නැවත බලන්න නැවත බලන්න නැවත බලන ඒකට පළවෙනි වතාවේ දැකපු එකමද දෙවෙනි වතාවේ එහෙම නැත්නම් ඒක වෙන විපරිණාමයටපත් වෙනවා. වෙනස් වෙනවාද? එහෙම තිබුව නැතිලා යනවාද කියන එක අනිත්‍ය සංඥාවෙන් යුක්තව ඕනම වස්තුවක් නැවත නැවත බලන්න බලන්න තේරෙන්න පටන් ගන්නවා කිසිම වස්තුවක් අපි ඔය එයාගෙන් බලාපොරොත්තු වෙන නැත්නම් අපි ආට දීලා තියෙන නමට ගැලපෙන විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහට ඉන්නේ පළවෙනි දේ පේන එක නෙවෙයි බලනකොට ඒ ස්වරූපේ නැහැ. නමුත් කවුරු හරි නිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඒ දේ දිගට තියෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒක නව පැහැදිලිවම කියනවා නිත්‍ය සංඥා වර්ණකන මේ වස්තුව නැත්නම් මේ ශිලාලිපිය එහෙම නැත්නම් මේ ගල්පිලිමේ එහෙවම තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ඒකේ අංශුවක් අරගෙන හෝ ඒක නැවත නැවත බලබලා හිටියොත් එයාට පේනවා මේක වයසට යamak තියෙනවා මේක ක්ෂය වීමක් තියෙනවා මේක වැය වීමක් තියෙනවා මේක නිරුද්ධ වීමක් තියෙනවා ඒක කාලානුරූපව ඊටාම තුනීවට සිද්ධ වෙන්නේ. හැබැයි ඒකාන්තෙම සිද්ධ වෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැක්කොත් ඒක බැලූ බැල්මට ඒක පැවැත්මකුත් තියෙනවා. නමුත් ඒ දේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය ගෙවෙමින් ඡය වෙමින් වැය වෙමින් යන්නේ. ඒ නිසා මේ ඡය වෙමින් වැය වෙමින් යන ගතිය ප්ලැටිනම් වුණත්, රත්තරන් වුණත්, ගල් වුණත්, මොනවා වුණත්, ඒක ඉතිරි ඉටි වුණත්, රිජිපෝම් කැලක් වුණත් ඔක්කොගේම තියෙන ලක්ෂණයක් කියනකොට ඒ කෙනාට මේනවා ධර්මය හරහා එහෙම නැත්නම් විනිවිද දක්නා හරහා එකම දෙයක් නැවත නැවතත් දෙස බැලීමේදී ඒකේ තියෙන මේ පරිණාමයකටපත් වෙන ගතිය විපරිණාමයකටපත් වෙන ගතිය ඇතිව නැතිව යන ගතිය අනිත්‍යතාවය මොන්නම ක්‍රමයකින්වත් දැකපු කෙනාට නොදකින්න බෑ ඊට පස්සේ. ඒ තරම් වෙනසක් ඇති කරනවා. නිසා කවදද භාවනාවේදී අපි මේ බලන බලන දේ නැත්නම් අපේ නිමිත්තක් කියලා ගන්න දේ. නිමිත්තක් කියලා කියන්නේ ඇති කියලා ගන්න එක. නිට්ටය කරලා ගන්න එක. එහෙම නැත්නම් අඩේට ගන්න එක. ඒවත් මේ ගන්න නිමිත්ත පවා නිමිත්තක් ඇති වෙන්නේ ඉස්සලා නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න දවසේ යෝගාවචරයට ක්ලාන්ත ගති පහළ වෙනවා. බය ගති පහළ වෙනවා. එහෙම නැත්නම් වක්කාර ගති පහළ වෙනවා. දැන් මේ මම බලාන ඉන්න සියල්ලමත කරලා නිමිත්තට ගත්ත දේ පවා විවේචනයෙන් බලනකොට විදර්ශනාවෙන් බලනකොට අනිච්ච සංඥාවෙන් බලනකොට මේ ගත්ත නිමිත්තත් වෙනස් වෙමින් යනවා නම් අපි ප්‍රමාණ කරන්නේ මොකද්ද? සියලු දේ ප්‍රමාණ කරන ගත්ත නිමිත්තත් වෙනස් වෙලා යනවා. ඒක නිසා නිමිටි කරන්න පුළුවන් තාක්කල් එහෙම නැත්නම් අපි නිමිත්තක් දකින්න තාක් භාවනා තියෙන්නේ බොහොම ලදරු මට්ටමේ. ඒ දකින නිමිත්ත අනුපස්සනා කිරීම හරහා නැවත නැවත බැලීම හරහා මේ දකින දේ එන්න එන්න වෙනස් වෙනවා කියලා දන්නවනම් නැත්නම් ඒ ඒ බැල්ම තියෙනවනම් ඒකට ලෑස්තිලා යනවනම් මේ ලෝකේ කිසිම දෙයකට ඒ ලෑස්තිලා යන ගතියට අභියෝග කරන්න වෙනස් කරන්න බෑ නමුත් අපි කොච්චර මේ බලන්නේ මේක තියෙනවා මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි මේක ආත්මයි කියන බැල්මද කියලා කියනවනම් අපිට පේන්නේ ලෝකේ බුදියා ගන්න දවස් නිදා ගන්න ඉස්සලා තිබුණු ලෝකෙ තමයි උදේ නැගිටින කොටත් තියෙන කිසි වෙනසක් වෙලා නැහැ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒක ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් එකමයි කියන හැඟීමෙන් තියෙන. ඉතින් අන්න ඔය විදිහට මේ ධර්මයේ ඥානය පහළ වුණාට පස්සේ එයා මේ ඇති වෙන මේ දෘෂ්ටි කෝණ දෙකට කියනවා එකක් කියන්නේ ධර්ම ඥානෙ පහළ වීමට අවශ්‍ය කරන මූලික දෘෂ්ටි කෝණ කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. හැම වස්තුවකටම ඊට ආවේනික පෞද්ගලික ලක්ෂණ තියෙනවා. නමුත් මේ ඕනම වස්තුවකින් කතාව පටන් අරගෙන අනුපස්සනා කරොත් ඒ හැම වස්තුවකම අනෙක් අදාළ නොවිච්ච හැම වස්තුවක තියෙන පොදු ලක්ෂණයක් තියෙනවා. මේ පෞද්ගලික ලක්ෂණේ ඉඳලා පොදු ලක්ෂණයට කරන ගමන එහෙම නැත්නම් ඒ ඇති වෙන අවබෝධය තීරණ පරිඥාව කියලා අපේ ජීවිතේ වැදගත් තීරණයකට යොමු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ ධම්මේ ඥාණය පහළ කර ගැනීම සඳහා දීලා තියෙන ප්‍රතිපදාව දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ නිතරම වෙනස් වෙන බව හැබෑව. නමුත් අපේ ඥානයේ පුංචිකම නිසා නැත්නම් අපේ තියෙන යොමු කරුවා යොමු කරන්න පුළුවන් ගතිය අඩු නිසා ලෝකේ ඔක්කොම ගන්න එපා ලෝකේ නියෝජනය කරන ප්‍රත්‍යක්ෂණය කළ හැකි ස්වභාවික එක අරමුණක් ගන්න. ඒ අරමුණ අරගෙන ඒක නැවත නැවත බලන්න. ඉතින් එතකොට අපිට විරුද්ධ වෙන්නේ කාමය. මොකද කාමය කියලා කියන්නේ ඒ අරමුණ අධ්‍යා දෙසරයක් බලන දෙන්නේ නැති එකට කියනවා කාමය කියලා. විවිධ අරමුණු දිගේ දුවන එකට කියනවා කාමයේ කියලා. කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණේ ඉන්න කෙනාට ආධ්‍යාත්මයෙන් හෝ ආගමික අතින් හෝ බුදුන් අදහගෙන හෝ තේරිලා එයා ගත්තොත් මම එක අරමුණක හිත පවත්තන්න ඕනේ කියලා ඒක විශාල විප්ලවීය හැඟීමක්. ඒ බලන දේ බලන අරමුණ කියන්න පුළුවන්. ආලම්බණය කියන්න පුළුවන්. නිමිත්ත කියන්න පුළුවන්. අන්නේ නිමිත්ත නැවත නැවත නැවත නැවත බලනකොට ඉස්සල්ලාම යෝගාවචරයට අනිවාර්යයෙන්ම මේ අල්ලාගත්ත නිමිත්ත අනිත්‍යවට වඩා මූණට මූණ දාලා පවත්තන්න ඕනේ. වැඩි වේලාවක් මේකේ ඉන්න ඕනේ. මම ඒකයි මේ භාවනාව කියනකොට ව්‍යංගාර්ථයෙන් යෝගාවචරය නිත්‍ය සංඥාවෙන් තමයි යන්නේ. මම මේ ඉස්සරහින් තියාගෙන ආනාපානය වෙනද මට පේන්නේවත් නැති එකක්. දැන් මම ඒක ඉස්සරහින් තියාගෙන නැවත නැවතත් අපි ගත්තොත් ආනාපාන නිමිත්ත ආනාපානේ ආනාපානදී හිත යොදනකොට ඒක එක දිගට පවතින එකක් විය යුතුමයි ඒක නිමිත්තක් වෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙනවා මේ ආනාපානේ නිට්‍යව දිගට තියෙන්න ඕන. තියෙනවනම් සතිය වැඩි. මේක සුඛව පේන්න ඕනේ. පේන පේන වෙලාව මට ඒකට බැඳෙන්න ඕනේ. මේක සුභව පේන්න ඕනේ. වෙන දේවල් පේනකොටදී ආනාපානේ පේන එක සුබ ලකුණක්. ඒ වගේ මේක ආත්ම වෙන්න ඕනේ. වැඩියෙන් පේනවනම් මට වැඩියෙන් ලකුණු ලැබෙනවා කියලා. ඒ නිසා ආරම්භයේදී යෝගාවචරය මේ ආනාපානයත් එක්ක ප්‍රේම කරන එක යෝගාවචරයාගේ නිත්‍ය සංඥාවෙන් වෙන දෙයක්. මේ විදිහට අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මේ නිමිත්තත් එක්ක ඇති කරගෙන එයා දිහා මේ නිට්යයි සුඛයි සුභයි කියලා ව්‍යංගාර්ථයෙන් අල්ලපු දේ ඒක දිහා ලක්ෂ කෝටි වාරයක් බලලා මේ කොච්චර නිට්ය කරන්න හැදුවත් මේ අරමුණ එන්නේ එන්නේ සිවුම් වෙනවා මේ අරමුණ එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන්න පටන් ගන්නෙ සතිය කැඩලා නෙවෙයි. මේක ඒකේ ස්වභාවය. ඒකට හේතුව මොකද? අපි අර කලින් නිත්‍ය සංඥාවෙන් බලපු නිසා මේක ගෙවෙන එක මට කරන නින්දාවක් වගේ පේන. මට කරන කෙනහිල්ලක් වගේ පේන. සතිය කැඩීමක් වගේ පේන. ඉතින් ඒ නිසා මේ නිත්‍යයි සුඛයි සුබයි කියලා ප්‍රේම කරන්න පටන් ගත්ත මේ අරමුණ මේක අනිත්‍යයි දුකයි අසුබයි අනාත්මයි කියලා තේරුම් ගන්න වෙලාවේ තමයි අපි මෙහෙම යම් වෙලාවක මේ අරමුණ තමයි මට නිවන් පාත වෙලා තියෙන්නේ මම මේ අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න ඕනේ සතිය පිහිටවන්න ඕනේ කියනකොට අපි කියනවා සූතමේ ඥානයි කියලා. ඊට පස්සේ ඒක ලක්ෂ කෝටි වාරයක් බලනකොට යාට තේරෙනවා මේක අරමුණු කරාට අඩේට ගත්තට නිමිත්ත උනාට ඒක වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වීම නිසා මේ මෙතෙක් අල්ලගෙන හිටපු මේ නිට්ටයයි කියන එක වෙනුවට මේක අනිත්‍ය දෝ නැත්නම් අනිත්‍ය පැත්තෙන් දාලා බලන්න ඕනේ කියන එක කියනවා තීරණ පරිඥාව කියලා. මේ මනුස්සයාගේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා දැන්. මේ මනුස්සයාගේ රුචි අරුචිකම් තීරණ වෙනස් වෙලා මේ මම මේ බලන්නේ අරමුණ ස්ථිර කරන්න නෙමෙයි මේ අරමුණේ අනිත්‍යත්වය බලන්න කියනකොට මම මෙහෙම කියන්නම් මේ අරමුණ නිට්ටය කරන්න හදන එක නා සමත යෝගාවචරයේක් අරමුණ අනිත්‍යයි කියලා බලන එක නා විපස්සනා යෝගාවචරයේක්. හැබැයි දෙන්නම් පටන් අරගන්නේ නිට්ටයෙන් තමයි. ඉතින් කවදාද මේක පොතක ලියලා ටෙක්නිකල් ලැන්ග්වේජ් එකෙන් නැත්නම් විද්‍යානුකූල වචනකින් කියන්න පුළුවන් ඉන්නේ දෙකොල්ලම බහින්නේ. විපස්සනා යෝගාවචරය සමත යෝගාවචරය බහින්නේ මේ අරමුණ අල්ලාගෙන අරමුණ කුණ්‍යක් කරගෙන අරමුණ මුල් කරගෙන තමයි මම ලෝකේ අතහරින්නේ. මේ අරමුණ නිත්‍ය කරන ඒකට கிඳා බහගෙන ඒකට මමයි කියාගන්න එකට කියනවා ධානාගත වෙනවා කිය. මේ අරමුණ කොච්චර මට ලෝකෙන් ගොඩ වෙන්න උදව් වුණත් මේක අනිත්‍ය ස්වරූපයෙන් ඒ ගොඩ වෙන්න උදව් කරපු අරමුණේම අනිත්‍යත්වය බලන්න යන එකට කියනවා විපස්සනා කිය. ඉතින් සමතකාරය බලනකොට වෙන්නේ හෙල පහුණාට පස්සේ හැරමිටි විසිකරන જાති අසමජ්ජාතික් විදිහට තමයි විපස්සනා කරන එක නපේ. තමන්ම එතෙන්ට එන්න උදව් කරපු මේ අරමුණේම අනිත්‍යත්වයේ බලන එක. ඉතින් මේකටයි මේක සාර්ථක වුණාට පස්සේ තමයි ධම්මේ ඥානෙ පහළ වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට හේතු ගන්නන වෙලාවේදී මේ සියලු ලෝක වස්තුන් අමතක කරලා ආනාපානිය අල්ලනවායි කියලා. ඉතින් එතෙන්දී තෑහෙන හේතු කාරණු දැක්වීමක් කියන්න ඕනේ. මේ ආනාපානෙ මෙහෙම බලන එක නিত্য වශයෙන් බලන එක හොඳයි. මේක සුබ වශයෙන් බලන එක හොඳයි. සුඛ වශයෙන් ආස්වාසි ආස්වාදයක් වෙනවර බලන එක හොඳයි. එතෙම බලන එකන මමයි. මමයි ආනාපානේ ලං කරගත්තේ කියලා මේ පටන් ගන්නකොට ආනාපානේ කෙරෙහි දක්වන මේ ආකල්පය නැතුව කිසි කෙනෙකුට ආනාපානෙත් ගමනක් යන්න බෑ. නැත්නම් බලාන බලාන යනකොට ඒ නিত্য සුඛ සුභ ආත්ම කියන මේ දෘෂ්ටි කෝණය දිගටම ආනාපානයත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධතා ඇති කරන තරම් යන්නේ කරනට කියනවා ආනාපාන රූප ධානයට හිත වැටිලා ඒකට තද ආකර්ෂණයක් ඇති වෙච්ච කෙනා මේ කරගෙන යනකොට ඒකට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ධානය ඇති කරන තරම් මුල් වෙච්ච මේ නිමිත්තම අරමුණේ ධානය නැගිටලා හෝ එතන ධානයකට නොගින් මේකත් අනිත්‍යයි දුකයි අසුභයි අනාත්මයි කියලා තේරෙනකොට තමයි යෝගාචර ජීවිතය ඊටාම වැදගත් සම්දිස්ථාන වෙන්නේ. නමුත් ඒ රට යෝගාචර හරි වෙහෙසකටපත් වෙනවා. ඒ යෝගාචර හිතා ගන්න බෑ මෙච්චර ලස්සනට ඉස්සරහින් තියාගත්ත මේ අරමුණ මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පේන එක භාවනාවේ දියුණුවක් කියලා. එතකොට යාට කවදාකවත් ධර්ම ඥානයක් පහළ වෙන්නේ නැහැ. යා කරන්නේ ආනපනෙ බැන්න මම පිම්බි මැකිලිම කරන්නම් කියනවා. එනත ඒ ගුරුවර වෙනකොට මම වෙන ගුරුවරෙක් ගාවට යන්නම් කියනවා. මේ පේන දේ මේ ඉදිරියෙන් තියාගත්ත නිමිත්‍ර තියාගත්ත අරමුණ තියාගත්ත කුඤ්ඤර තියාගත්ත දේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි කියලා තේරෙන වෙලාවේදී ඒකේ ඒ බව ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කෙනාගේ ඒ බලන බැල්ම ලෑස්තිලා යන ගමන කියන ධම්මේ ඥානං කියලා. ඉතින් මේක තමයි ඇත්තටම කියනනම් අන්තිමටම කිවිච්ච මේ ලයිස්තුවේ මේ ඥාන ලයිස්තුව අපි ඉස්සරහට වරන් තියනවා ඒක. ඒ නිසා මෙතෙන් එනකොට අපිට කියා ගන්න වෙනවා කියන්න බාර ගන්න වෙනවා මේ කතා කරන්නේ භාවනා කරලා යම් ප්‍රමාණයක් අත්දැකීම් ඇති යම් ප්‍රමාණයක් තමන්ගේම අත්දැකීම නැවත සලකා බැලීමට කැමැති යම් ප්‍රමාණයක් අඟතික ඉහළට පීනන්න කැමැති යෝගාචරයකට ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමක් මේකේ තියෙනවා. ඒ වුණාට ඒ ඥානාරාම අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා කවදා හරි යෝගාචරයට තේරුනොත් මම මෙතෙක් කල මේ මට හැමදාම මං එක තැන වගේ ඉන්නවා වගේ වැටහෙනවා. එනතම මේ අරමුණ එක විදිහටම වැටහෙනවා. එනතම මට මේ කම්මැලි වෙලා නීරස වෙලා එක විදියට වැටෙනවා කියලා පේන්නේ නිත්‍ය සංඥාව නිසායි කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය ගිහිල්ලා තියෙන්නෙම ලෑස්තියෙන් ඒ පරියන්කේට. ඒ ලෑස්ති වෙලා ගියොත් නිත්‍ය සංඥාවෙන් බැලුවොත් Tamanට හම්බ වෙන ආදීනවේ තමයි භාවනා නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. කම්මැලි වෙනවා. හැමදාම එකයි වගේ පේනවා. ඒ කියන්නේ ආ බලන්නේ නිත්‍ය සංඥා. කවදා හෝ ඒ යෝගාවචරයට තේරුනොත් මේ මේ නිත්‍ය සංඥාව හරි මට වැටහෙන්නේ ප්‍රතිපදාවේ හිටපු හින්දානේ. එහෙම නැත්නම් කාමේ නෙවෙයි මේ කෙලෙස් අඩු තැනක් නේ. ඒ නිසා මේ නිත්‍ය සංඥා වුණත් කමන්නේ වැටෙන දෙයට ආස කරලා මේක දිගේ මං යන්න ඕනේ. මේක මේකමයි මගේ පාර කියලා තේරුනොත් තේරුම් ගන්න පුළුවන් වුණොත් එයා ඒ කියන්නේ හිත අනිත්‍ය සංඥාවට ලෑස්ති. අනිත්‍ය සංඥාන පින තියෙනවා. අනිත් ඒක 100ට 100ක්ම හම්බයක්. කොච්චර භවනා කරත් මේ තමයි මේ බලන දෘෂ්ටි කෝණේ නිත්‍ය සංඥාවෙන් නම් ඉන්නේ කම්මැලිකම නීරසකම එනවා. මේ බලන දෘෂ්ටි කෝණය අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් මේකට උදේකලාව කියලා නමක් දාගන්න. මේකට විවේකය කියලා නමක් දාගන්න. මේකට විස්රාමය කියලා නමක් දාගන්න. ඉතින් මේ එකම දේ භවනා කරන ලැබෙන දේ නිච්ච සංඥාවෙන් බලන යෝගාචරය ධම්මේ ඥානෙ නැති කෙනා. නැත්නම් ධම්මේ ඥාන දුර්වල කෙනා ඒකට කණපින්දම් ගහනවා ඊයේ විදිහමයි භාවනාව ආනාපානෙත් ඒ විදිහමයි ඒකාකාරී හරිම කම්මැලි එයා දන්නේ මේ කම්මැලිකම අරමුණක් කරගන්න හැටි. නිමිත්තක් කරගන්න හැටි. ඒක ඒක අරූප ධර්මයක් නේ. දැන් ආනපනෙත් එක නෙවෙයි මේ කතා කරන්නේ. ආන්නේ වෙනස මොන විදියෙන්වත් කාටවත් පටවන්න යන්න නරකයි. යාර කියන්න තියෙන්නේ මේ කම්මැලිකම ආවා ඒකාකාරීකම ආවා එහෙම නැත්නම් මට වැටහෙනවා මේ වැටහෙන දේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් පාරේ යනකොට අහම්බෙන් හම්බෙච්ච එකක්ද කියලා බලන්න කියන. ඒක තාමත්ම තීක්ෂණ උපමානය බුදුරජාණන්සේ දෙන්නේ මේ තමන් භාවනා කරනකොට එන මේ කම්මැලිකම නැත්නම් එකම දේ නැවත නැවත පේනවා වගේ කියන ගතිය තමයි නීරසකම ප්‍රතිපදාවෙන් ආපු එකක්ද එහෙ නැත්නම් අහම්බයක්ද කියලා. තුංගෝ දෙනකොට බොහොම ලේසි තේරුම් ගන්න මේක මේ භාවනාවෙන් වෙච්ච එකක් කියලා. එහෙමනම් මේ නීරසකමක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. විරාගී රාගය ආවනම් කාමේ. සංසාරේ. දැන් මේ වෙනද රාග කරන දේ දැන් විරාගයේ පාරවිලා ඒකාකාරී වෙලා. මේක මේ රාගය දුර්වීමක්, විරංජනීය වීමක්, එහෙම නැත්නම් රාගයේ අනිත් පැත්ත. ඒ නිසා මේක උපයගත්ත දෙයක්. මේක ප්‍රතිපදාවේදී වුණා. මේකේ කෙලෙස් අඩු ගතියක් කියලා තේරුම් ගත්තා නම් මං හිතන්නේ මේ කියන මේ සංසාර ගැටි එහෙම නැත්නම් මේ නිවන කියන්නේ මොන වගේ එකක්ද කියන එක කෙලස් කැපීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මීට වැඩි ප්‍රතිශතයකට වාසිදායක හිටීවි. නමුත් කිසිම කෙනෙකුට මේ ගැටෙන් එහාට යන්න බෑ. කිසිම කෙනෙකුට කියන එක නම් වැරදි. හුඟ දෙනකොට යන්න බෑ. මොකද යා මුලින් ඉඳලම තියෙන නිත්‍ය සංගමයි ඊයේ විදිහමයි අදත්. හෙටත් එහෙමයි. ඒ නිසා ඉතින් භාවනා කළ වැඩක් නැහැ. මොකක්ද ඇති වැඩේ මම දැන් ගිහිල්ලා හිර වෙලා ඉන්නේ කියලා. නමුත් එයාට ඒත්තු ගන්නලා දෙන්න තියෙන මේ මේ හිර වෙලා ඉන්න බව හැබෑව. නමුත් මේ ඉන්න තැනට උඹ ආවේ ප්‍රතිපදාවෙන්ද අහම්බෙන්ද කියලා බලපන් කිව්වොත් කලාතුරකින් කෙනෙකුට මේ කමඨාන සුද්ධ වෙනවා. හුඟ දෙනකොට සුද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වොත් එමන් දැන් මෙතන ඉන්නකොට උඹට රාගයක් නෙවෙයිනේ පහළ වෙන්නේ. මෙතන තියෙන විරාගනේ මේ ශ්‍රේෂ්ඨම ධර්මනේ ලෝකේ තියෙන විරාගෝ සෙට්ටෝ ධම්මාන. මේ විරාගයට ප්‍රමෝදයක් පහළ කරගන්න. මේ විරාගයට ප්‍රීතියක් පහල කරගන්න මේක සති සම්පජඤ්ඤයට නිමිත්තක් කරගන්න මේකටයි පස්සද්ධිය කියන්නේ කියන්නේ මේකටයි සුඛය කියන්නේ කියලා ඒ පද වැළම දෙනවා බුදුරජාන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේදී මේ මතු කරගත්තට පස්සේ ඒක ප්‍රමෝදයට කාරණාවක් කරගන්න ප්‍රීතියට කාරණාවක් කරගන්න සති සම්පජඤ්ඤයට කාරණාවක් කරගන්න පස්සද්ධියට කාරණාවක් කරගන්න සුඛීර කාරණාවක් කරගන්නේ කියලා. ඉතින් මේ දෙක අතර වෙනස මේ කම්මැලි නීරස දේ ප්‍රමෝදයක් කරගන්න එක ප්‍රතිපදාවෙන් පාසියක් ආපු ලාභයක් කියලා දන්න කෙනාට විතරයි. ඒ වගේම අර කාම ලෝකේ තැන් තැන් වල අරමුණු ඇවිදලා ඉන්නවට වැඩිය දැන් එකම දෙයකට මෝන දීලා ඉන්නවා. ඒකටත් නීරසකම් පහළ වෙලා තියෙනවා කියන්නේ කෙලස් අඩුයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් එහා පැත්තට යන්න පුළුවන්. ඒ තාම ධර්මයේ ඥානෙ නෙවෙයි මේ. මේ ධර්මයේ ඥානෙ උපයන්න දෘෂ්ටි කෝණය හදාගත්තා විතරයි. එහෙම නැත්නම් ඒ කෙනාම කියනවා භාවනා කරනකොට කවදාකවත් නැති විදිහට කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී. ඉතින් යා කියනවා මේ ඒකාකාරීකම නැති කරලා දෙන්නේ කියලා. ඒක හරියට කියන්නේ එක වතුර ටිකක් දීලා කියනවා මට මේකේ තෙත ගතිය පොඩ්ඩක් අයින් කරලා දෙන්නේ වතුර දෙන්න තෙත ගතිය නැති වතුර ටිකක්. ඒ නැත්නම් කියනවා ගිනිසලුවක් දීලා මට මේකේ සීතල පොඩ්ඩක් නිවලා දෙන්න. ගින්දර කියන්නේ උණුසුමක්. භවනා හරියනකොට එන්නේ මේක තමයි. නමුත් එයා කියන එකේ නීරසකම නැති කළ දෙන්නේ කියලා. ඒ කියන්නේ අර ධම්මේ ඥානෙ නැතිකම විතරක් නෙවෙයි ඒ කෙනා ඒ ධම්මේ ඥානෙ පහළ වීමට අවශ්‍ය කරන්නා වූ අනිච්ච සංඥාව කියන එකට හැඟීමක් නැතිකම. ඉතින් ඒක නිසා දැන් අනිච්ච සංඥාව කියන්නේ භාවනාවෙන් එන එකක්ද අහලා ගන්න එකක්ද ජම්මෙන් එන එකක්ද කොහොම එන එකක්ද කියන එක බුද්ධ ශාසනයක් නැති කාලේ කොහොමද මේ වැඩේ විසඳන්නේ කියලා නිකමට හිතන්න. ශාසනිකක් නැතුව බුදුහාමරෝ මෙච්චර ලස්සන මේක කියලා දීලත් නැති කාලෙක අපි භාවනා කළ ඔතෙන්ද ගියත් අපි ප්‍රමාණ කරන්නේ කොහොමද මේක? ශාසනයක් තිබිලා මෙච්චර කටක වෙනකන් කිව්වත් ඒක පිළිගන්න බැරි මේ ලෝකයේ ශාසනයක් නැති කාලේ කොහොමද කරන්න කියලා. ඒක නිසා බුද්ධ ශාසනයක් කියලා කියන්නේ තාම දුර්ලභ දෙයක්. ඒ මන්දිවට ක්ෂණ සම්පත්‍ය උපයන්නත් ඕනේ. ඊට පස්සේ ඒ ලෑස්ති දෘෂ්ටි කෝණය සූදානම් ශරීරය දෙන්න යන්නත් ඕනේ. එව්ව ඒ කොටස් එකතු වෙනවයි කියන එක එක සැරේයි සංසාරේ සිද්ධ වෙන්නේ. ඒක වුණාට පස්සේ මේ පුද්ගලයා නෙමෙයි ඊට පස්සේ. ඊට පස්සේ මේ පුද්ගලයාට කවදාකවත් දෙයක් දිහා මේ නිත්‍ය සංඥාවෙන් බලන්න බෑ. ටික වේලාවක් ගියාට පස්සේ තේරෙනවා මේ මොකද්ද මේ අල්ලගෙන ඉන්නේ. මේ ගත්ත උපමාන ටික තීරම වැරදි උපමාන ටිකක් වෙන දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේකක්වත් නැහැ නේ. ඊට පස්සේ ඒක දිග්ගටම යාට ඇබ්බැහි වුණාට පස්සේ දිගටම යාට පේන්න පටන් ගන්න බොහෝ විට මම අල්ලගෙන නিত্য සුඛ කියන තාකල් විදවනවා. මේක අනිත්‍ය දෙයක් බව අනිත්‍ය දෘෂ්ටි කෝණයෙන් බැලුවට පස්සේ යාට හැම ධර්මයකම තියෙන ධර්මය ධර්මතා කියලා එකට කියනවා. ඒකට කියනවා භාව ලක්ෂණ කියලා. ඒකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. එයාට එතකොට ඕන දෙයක් කවුරු මොන જાතියෙන් උලිහිලි පෑවත් 18 පාරි නැටුවත් බහුරූකෝලම් පෑවත් ඒක හරහා පේනවා. ඒකේ ධර්මතාවය. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේ ධර්මයේ ඥානය කාට හරි පහළ වුණාට පස්සේ ඒ මනුස්සයත් අනික් කියලා බලන විදිහටම පේනවා මේක මේ මිනිස්සු මේකට කැමති වෙනවා. ඒක රූප ප්‍රමාණ තියෙනවා, ගෝත ප්‍රමාණ තියෙනවා, ලෝක ප්‍රමාණ තියෙනවා. හැබැයි ඇති කරගත්ත ධම්ම ප්‍රමාණය නැත්නම් ධර්මයේ ඥානය අර මොනම රූප ප්‍රමාණකින්වත්පත් වෙන්නේ නැහැ. මොනම ගෝස ප්‍රමාණකින්වත්පත් වෙන්නේ නැහැ. මොනම ලෝක ප්‍රමාණකින්වත්පත් වෙන්නේ වෙලාවට විවේක වෙනකොට දෙන ඔය කොච්චර ಜಾති කෙරුවත් ඕකේ තියෙන මේ ධර්මයේ ඥානයකට කියනවා පොදු ලක්ෂණය කියලා. ඒ පොදු ලක්ෂණයට මතු වෙනකොට ඒකට ලෑස්ති මනසක යෑමට කියනවා සම්මාදිට්ඨිය කියලා. නැත්නම් යෝන්සෝ මනසිකාරය කියලා. පොදු ලක්ෂණේ මත වෙනකොට මේක වැරදිලා, මේක පෙරදිලා, මේක මට කරපු නිග්‍රහයක් කියලා ආපස්සට ගියොත් ඒ චේතන කොහොම කෙරුවක්වත් එතන කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය තිබුණට සමත සම්මාදිට්ඨිය තිබුණට විපස්සනා සම්මාදිට්ඨිය නැහැ. අර සම්මාදිට්ඨිය නැති කෙනෙක් කියන්න බෑ. හැබැයි මේ විභාගේ තමත් නැහැ. විපස්සනා සම්මාදිට්ඨිය නැහැ. විපස්සනා සම්මාදිට්ඨිය ගත්ත ගමන් පැමිණිච්ච ගමන් යාට පේන්නේ මේ හැම දෙයකම දිරච්ච ගතිය. මේ හැම දෙයකම තියෙන ගුල්ල ගහලා තියෙන ගතිය. මේ හැම එකක්ම බීලා විසිකරෝ කුරුම කොම්බයක් වගේ පුස්සක් බව තේරුම් ගන්න එක. මේක එහෙන ගහත්තත් හොම් පිටිනියක් බව පෙන්වන එක. ආන්න ඒක දැකම ආවට පස්සේ ඒ පුද්ගලයාට ලෝකය පිළිබඳව ඇති වෙන ඒ කියන්නේ සුබයක් ගණ්ඩම දෙයක් නෑ මේක. එහෙම කියන දෙයක් ඇත්තේ නෑ. මොන තාලෙන් සුබේ පෙන්වන්න ගියත් ඒක නොදකින්නව නෙවෙයි. නමුත් ඒක හරහා තියෙන ඒ ධර්මයේ ඥානයේ පහළ වෙන්න ඒ කෙනාට පරෝපදේශ රහිතව වෙන්න මේක නැවත නැවත බලනකොට ඒකට භාවනා කරනවායි කියලා කියනවා. ඉස්සල්ලාම අපිට අවශ්‍ය කරන්නේ ආශේවන ප්‍රත්‍යය. මේ අපි බලන හැම දෙයක් තුළම පොදු සාමාන්‍ය වශයෙන් ඒ කියනව අනිත්‍යත්වේ පේනවා. එහි තියෙනා වූ අනිත්‍ය නම් යමක් දුකයි. එහෙමනම් මට පාලනය කරන්න බෑ. ඒ නිසා යමක් මට පාලනය කරන්න පුළුවන් නම් යමක් සුබ වශයෙන් පේනවනම් යමක් නිට්ටය වශයෙන් පේනවා. අන්න ඒක තමයි දුක කියන්නේ. අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒ නිසා අපිට පේන්න පටන් ගන්නව නම් සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි මම කරන කරන දේ හරියනවා. හැමදේම සුඛයි. සුභයි. එන්ට හැමදේම මට පාලනය කරන්න පුළුවන්. හැමදේම දැන් මට පේනවා සැලසුම් කරන්න පුළුවන් කියලා භයානක අනතුරක 100ක්. ඒ නිසා ආයව දිරලා යනවා පාලනය කරගන්න බෑ. ඒතියෙදි දිගට භාවනා කරනවනම් භාවනා පාව නොදී එනතන නිදිපත භාවනා කරනවනම් ඒ මිනිස්සයා මේ බලන් හදන්නේ පේන දෙයක් නෙවෙයි. ඒ පේන දෙයක් නොවි ඒ තියනා වගේ මේ බලන බැල්මට මිනිස්සෙින්ට වැඩිය දෙයියෝ වඳිනවායි කියලා තියෙනවා. දෙයියන්ට වැඩිය බ්‍රහ්මයෝ වඳිනවායි කියලා තියෙනවා. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේන අ비ජානාමි යම්පි නිස්සාය ජහයති. දෙයියෝ වඳිනවලු ඒ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා. ඒ මහා පුරුෂයාට নমස්කාර වේවා. මුන්ද බලන්නේ මොකක් බලාන භාවනාවද කියලා මොකාටවත් තේරෙන්නේ නැහැ. නිමිත්තක් තියෙන තාක්කල් ඒ කියන්නේ භාවනාවක් නැහැ. මොකටද භාවනා කරන්නේ? මොකක් දිහා බලනද භාවනා කරන්න කියන එක නොදැනත් පණේපා කියලා භාවනා කරන මේ උත්තරමන් වහන්සේට දියොත් වඳිනවා, බ්‍රහ්මියොත් වඳිනවා. හැබැයි ගමේ රටේ මිනිස්සු භාවනා පිස්සා කියලා කියනවා. මන්න හිතනවා සාධාරණයි කියලා. එයාට මේ අහවල් දේ ඕන කියලා භාවනා කරනව නෙවෙයි. අහවල් දේ එල්ල කරන භාවනා කරනවා කියන එක. ඉතින් මාර්යා මෝහණයටපත් වෙනවා. මීයා අම්මා අප්පත් අතහැරලා. රත්තරන් මිලිමුත් අතහැරලා. අස්සයෝ හරක් එළුවෝ තිරලෝ තීරම අතහැර කරලා බකන් නිලාගෙන ඉන්නවා. දෙයයන් අල්ලන්නත් බෑ බ්‍රහ්මයට අල්ලන්නත් බෑ මාරයට අල්ලන්නත් බෑ ඒක නිසා මේ ලෝකේ ශූන්‍ය වශයෙන් බලන එකට මාරයට පේන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්කසෝ මච්චු රාජාන පසති. පේනවනම් මම භාවනා කරන්න මේකට කියලා ඒක නැති කරපු ගමන් අපි කනගාටුපත් වෙනවා. හැබැයි පේනවනම් මම මේ භාවනා කරන දේ පේන්නේ නැති එකක්. පේන තාක්කල් නිමිටි ගන්නවා. ඉවර වෙනකම් බලන එක කියලා ඒකට කියනවා කයානුපස්සන, ඡය වෙනවා දකින්නවා. වයානුපස්සන, වැය වෙනවා දකින්නවා. නිරෝධානුපස්සන, නිරෝධය දකින්නවනම් අන්න එතනදී උනන්දු වෙන කෙනා එතනදී මේ ප්‍රතිපදාව කියලා දන්න කෙනා ඒක තමයි මේ කෙලෙස් අඩු වෙනවා කියලා කියලා දන්න කෙනාට මේ ලෝකෙ වෙන ඕනෙම ක්ෂය වීමක් වාසිය පිණිස හිටිනවා ඕනෙම වැය වීමක් වාසිය පිණිස හිටිනවා ඕනෙම නිරුද්ධ වීමක් වාසිය පිණිස හිටිනවා ධානි කටි ඉසాత බැඳගෙන අන්නවා අයියෝ අම්මා මලා දරුවා මලා ගෙටගිනි ගත්තා අනම්මනා කියලා ඉතින් මෙයා කෙනෙක් ඉතින් මැරෙන්න දෙයක් නැහැ උඹ අඬපයි ඒක ඇත්ත හැබැයි මට පුංචි ජොලියක් තියෙන හැබැයි කියා ගන්න විදියක් නැහැ මොකද ගල් ගහන මිනිස්සු අපි පුංචි සතුටක් එනවා. මෙච්චර සත්‍ය මෙහෙම වෙද්දී කී දාහ අඬනවද දොඩනවද කියලා. මමත් මෙච්චර කල් අඬ අඬ හිටියනේ මෙවට. මමත් මෙච්චර කල් දොඩ දොඩ හිටියනේ කියලා ඒ වැටෙනකොට පේනවා අපිට මේ බුදුරජාණන් වහන්සේ දෙන්න හදන්නේ සාරිපුත්‍ර ස්වාමීන් කියලා දෙන්න හදන්නේ මේ අම්මල තාත්තලා දෙනා වගේ ඉස්කිරිඤ්ඤවත් මුරුක්කුවත් චොක්ලට්වත් නෙවෙයි. එහෙම දිගට නිවන් දකින්නවනම් ඒ කෙනාට මේ ධර්මයේ ඥානෙ තියා මේ අපි කොහෙද යන්නේ කියන හැඟීමක්වත් නැහැ. නමුත් එහෙම කට්ටිය තමයි කවදා හෝ භාවනා කරලා කරලා කරලා මේ ධම්ම ඥානෙ ලබන්නේ. එහෙනම් ඒකටම උපන් જાතියක් කියලා කෙනෙක් නැහැ. ඒ නිසා අපි මෙතෙක් කල් අපි ඉගෙනගෙන තියෙනවනේ යම් මොනවද කරගෙන තියෙනවනම් ඒ දේවල් යොමු වෙන්න ඕනේ පළවෙනිම සංඥාව අනිච්ච සංඥා. මේ ඕනම දෙයක් අපි දකින දෙයක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන හැම වෙලාවෙම භවනා දියුණුවක් පෙන්වනවා. වෙනස් වෙන හැම වෙලාවෙම මන්දෝත්සාහය නොවි භවනා කරනවා නම් දෙයියොත් අඳිනවා. බ්‍රහ්මියොත් අඳිනවා. බුදු ඥානසෙත් අඳිනවා. කවදා හෝ Tamanda Taman වඳින දවසේ එනකොට කියනවා සෝවාන් කියලා. දෙවියන්දර බ්‍රහ්මවන්දට හරියන්නේ නැහැ නේ වැඩේ. Taman තේරුම් ගන්නවන මේ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙලක් යන්නේ කියලා. එදාට එන ඥාණය සෝවන් මට්ටමේ මේ ධම්ම ඥාණය ආවට පස්සේ ඒ කෙනාට කවදාකවත් ආය අපාය ගැන කරදර වෙන්න දෙයක් නැහැ. අපාය ගැන කරදර වෙන්න තියෙන්නේ නিত্য සුඛ සුභ සංඥා තියෙන අයට විතරයි. මේක තේරුම් ගන්න එකයි මම දන්නවා මේක ටිකක් අමාරුයි කියලා ඉතින් පළවෙනි දවසනේ බඩ පිරේක වෙන ගතියක් එයි. අපිත් අපි අද මෙතනින් මම ධර්ම දේශනාව නතර කරනවා. අපි හෙටත් තවදුරටත් මේක ටිකක් සාකච්ඡා කරලා ඊගාවට පින්නන මේකේ යනකොට ඒකට සාපේක්ෂව අනිත් දේවල් මේ විචිත බලන අන්වේ ඥානයත් කිට්ටු කරගන්න. මේ එතකොට මම හිතන්නේ ටිකක් අපිට හුස්ම ගන්න පුළුවන් තත්යකටපත් වෙයි. ඉතින් ඒ තාක්කල් සීල් දෙනාට හුස්ම ගන්නට පහසුවක් නැතුව සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආනාපානය කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා